සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම මේ වෙලාවේදී ඊ타ත්ම ගෞරවයෙන් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් වූ පවිත්‍ර වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මනමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්ණයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්ණයට ධම්ම රත්ණයට සංඝ රත්ණයට নমස්කාර කිරීමේ උතුම් කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන් හැම දිනාටම අදත් මේ කියලා දෙන ධර්ම කරුණු ටික භාවනාවකට මානසිකාරයකට උපකාර කරගන්නට සුදුසු වන පරිද්දෙන් තේරුම් ගන්නට හැකි වේවා තේරුම් ගන්නට ලැබේවා හැම දිනාටම මේ ධර්ම මාර්ගය ඒකාන්තයෙන්ම උතුම් නිවන් මාර්ගයක්ම වේවා කෙලෙසුන්ගෙන් මිදී නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට මම අදහස් කරගෙන තිබෙනා වූ ධර්ම කුට්ටාසයක් ඉදිරිපත් කරන්න කැමැතියි. අපි මේ දුකමාතිකාවේ ධර්ම කරුණු කියාගෙන යනකොට සමාන සමහර තැන්වලදී සමහර පද පේදී සමාන ගතියක් තියෙන නිසා වරින් වර ඒ ස්වභාවය වෙනස් කිරීම සඳහා මම මාතෘකාවන් වෙනස් කරනවා ඒ නිසා අද ඉදිරිපත් වෙන්නේ ඒ වගේ මාත් වෙන මාත්‍රකාව වෙනස් කරපු ධර්ම කරුණු ටිකක් කියා දීම හැම එක්කෙනා මයික්ස් ඕෆ් කරගන්න මේ අපි මානසික අපි භාවනා කරන මයික්ස් ඕෆ් කරගන්න මම වැඩ කරන ගමන් හොඳයි මේ අපිට මානසිකාරය ඊ타මත්ම වැදගත් දෙයක්. මානසිකාරය වැදගත් දෙයක්. ඒ මානසිකාරය සිද්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකකට. මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කරනවා හිතාගෙන යනවා ඒ වගේම හිත හිතා කාරණයක දිගපළල හරස් ඒ වගේම අරමුණ ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන හිත හිතා හිත හිතා යන හිත දුවවන ස්වභාවයට කියනවා මානසිකාර්යම නැත්තම් මනස අරමුණට ධම්මලා හිතවන එකට. ඒ ඒකට තමයි මානසිකාර්ය කියන්නේ. ඒ මානසිකාර්ය සිද්ධ වෙනවා සිද්ධ කරන්න පුළුවන් විදි දෙකකට. එක විදියක් තමයි අපි ඥානෙ මිශ්‍ර කරලා නුවණ මිශ්‍ර කරලා ඒ දිහා බලන ඒ අරමුණ. ඒ අරමුණ කුමක් හෝ වේවා. ළඟ වශයෙන් දුර වශයෙන් ඕලාරික වශයෙන් සියුම් වශයෙන් ලෝක වශයෙන් නොඑක ආකාරයේ තිබෙන අරමුණක් දර්ශනීය වශයෙන් වර්ණ වශයෙන් ශබ්ද ස්වභාව වශයෙන් ඕනෑම ස්වභාවයක අරමුණක් අපි ওই විදිහට හොඳට හිත යවලා ඥානාන්විතව ඒකේ තිබෙන ඒකට ඇලෙන්නේ නැතුව ඒ අරමුණ ඇලෙන්නේ නැතුව තියෙන ස්වභාවයෙන්ම දැනගන්න හඳුනාගන්න අපි හිත මෙහෙයවනවා. ඒ මෙහෙයවන ඒ ක්‍රමයට කියනවා නුවණින් හිතනවා නුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. ඔය එක ඒකට තමයි කියන්නේ නුවණින් මෙනෙහි කරනවා, මානසිකාර්ය කරනවායි කියලා. මෙනෙහි කිරීම. මේ නුවණට වචනයක් පාවිච්චි කරනවා යෝනිසෝ කියලා. නුවණට වචනයක් පාවිච්චි කරනවා නුවණින් කියන එකට යෝනිසෝ කියලා. ඒ නිසා අපි කතා කරනවා යෝනිසෝ මනසිකාරය කියලා. නුවණින් මෙනෙහි කරනවා කියන එකයි. යම් කිසි දෙයක් නුවණින් මෙනෙහි කරනකොට ඒ නුවණින් මෙනෙහි කරන්නට ගොදුරු වන අරමුණු වන ඒ අරමුණ පිළිබඳව හිත ඇලෙන්නේ නැහැ. හිත ලාටු වෙන්නේ නැහැ. හිත කිඳා බහින්නේ නැහැ. ඒ පිළිබඳව හිත අහු වෙන්නේ නැහැ අරමුණට. අන්න ඒ ගතිය අරමුණ ගැනත් හිතනවා. හැබැයි අරමුණේ ඇලෙන්නේ නැතුවත් ඉන්නවා. අරමුණ ගැන හිතනවා, මෙනෙහි කරනවා, අරමුණේ තේරුම් ගැනීමකුත් ඒකම සිද්ධ වෙනවා. අරමුණේ තිබිච්ච අරමුණේ සැඟවිච්ච රහස් අහුවෙන ගතියක් තියෙනවා. ඒක ඒ අරමුණේ හැඟවිච්ච රහස් අරමුණේ හැඟවිලා පේන්නේ නැතුව තිබිච්ච යම් යම් මේ සැඟවිච්ච ගති ලක්ෂණ මතුවෙවි මතුවෙවි එහෙත් ඇලෙන්නේ නැතුව මේ වැඩේ කෙරෙනවට කියනවා නොඇලී නොබැඳී සිද්ධ කරන මේ වැඩේට යෝනිසෝ මානසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම කියන එක සිද්ධ වෙනවා. ඔය එකක්. හැබැයි තව වෙලාවකට සිද්ධ වෙනවා අරමුණ හොඳට ඉස්සරහාට තියෙනවා අරමුණට හිත ගොඩ වෙලා අරමුණ හිතින් අල්ලගෙන ඒකට බැඳෙනවා ඒකේ රහක් විඳිනවා ඒකේ හොරාල්ලන්ට යන්නේ ඒ අරමුණේ තිබෙන්නා වූ රහස් ගති ඒ අරමුණේ හැඟවිලා තිබෙන මේ නොපෙනෙන සියුම් ගති බලන්නේ දකින් නැතුව ඒ අරමුණ විඳ විඳ විඳ විඳ ඒකේ ඒ අරමුණ ඇත්ත වශයෙන් දකින් නැතුව නිකන් ගොඩින් අමුතු විදියකට හිතාගෙන යන එකක් තියෙනවා ඒකට කියනවා නුවණ නැතුව ලයිට් ගහන්න නැතුව ආලෝකයක් නැතුව හිත හිතා යනවා කියලා. ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. ওই දෙකක් තියෙනවා. මේ යෝනිසෝ මානසිකාරයයි අයෝනිසෝ මානසිකාරයයි දෙකෙන් යෝනිසෝ මානසිකාරයේ ගාම්භීර වූ හරියට මූදී පතුල පෙන්වන්නා වගේ අරමුණේ තිබෙන ගැඹීරත්වය සූක්ෂමත්වය හොඳට දන්වනවා පෙන්නනවා එහෙම ගතියක් තියෙනවා නිවන් මාර්ගයේ යෙදෙන්නා වූ නිවන් මාර්ගයේ යන්නා වූ ධර්ම අවබෝධයට පිළිපන්නා වූ කෙනා ධර්ම අවබෝධය කර ගැනීමට බැසගත්තා වූ කෙනා යන්ට ඕන වෙන්නේ මෙන්න මේ ලයිට් එකක් එක්ක යෝනිසෝ මනසිකාරෙන් මේ නුවණින් මෙනෙහි කිරීම කරන්ට අපිට වර්ග දෙකක් තියෙනවා. නුවණින් මෙනෙහි කරන්ට වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි රූපමය අවස්ථාවන් අනිත් එක තමයි නාමමය අවස්ථාවන්. තව විදිහකට කිව්වොත් රූපමය ආරම්මන අනිත් විදිහට කිව්වොත් නාමය ආරම්මන. මේ අභිධර්ම පාඩම් කරගෙන එනකොට මුල් සමයේදීම අපි මතක් කළා වර්ග හතරක ධර්ම ස්වභාව. ඒ තමයි චිත්ත වශයෙන් කතා කරන ධර්ම ස්වභාව, සිත ඇතුලේ ගොනු වී ගැට ගැහි මතුවී එන්නා වූ චෛතසික ආකාර ස්වභාවයන් හැටියට පවතින ධර්ම ස්වභාව චෛතසික ධර්ම ඊළඟට රූප ස්වභාව සහ නිර්වාණ ධාතුව ධර්මයෙන්. නිර්වාණ ධාතුව මෙනෙහි කරන්නේ නැහැ කවුරුවත්. ඒක මෙනෙහි කරන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්මත් නැහැ. මොකක්වත් එහෙම නිවන මෙනෙහි කර කර හිත හිතා යන්නේ ඒක එහෙම මානසිකාරය කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. නමුත් මේ තිබෙනවා එක්තරා ප්‍රමාණයක සිත් ටිකකුත් එක්තරා ප්‍රමාණයක චෛතසික ධර්ම ටිකකුත් රූප ටිකකුත් තිබෙනවා ඔය යෝනිසෝ මනසිකාරය කියන එකට පාවිච්චයට ගන්න. යෝනිසෝ මනසිකාරය කියන ධර්මය ක්‍රියාත්මක කරන්නට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන එක ඒක උඩට දැම්මලා ඒ අරමුණට ඒ රූපවලට ඒ හිත්වලට ඒ චෛතසික වලට දැම්මලා ඒ වගේ ASCII තිබෙන්නා වූ අර රහස්‍ය ගති හොර ගති ඒ වගේම මේ හැඟවිලා තිබෙන ගති මතු කරලා ඇදලා උඩට මතු කරලා ගන්න බලන මෙනෙහි කරන මෙනෙහි කරන්න උපකාර වෙන ওই ටික ওই ටික තියෙනවා. එතකොට මේ නාම ධර්ම ස්වභාවයක් තිබෙනවා රූප ධර්ම ස්වභාවයක් තිබෙනවා. ඒ නාම ධර්ම ස්වභාව රූප ධර්ම ස්වභාව කියන දේවල් මේ ලෝකයාට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ එක එක මාත්‍රිකා යටතේ. එක එක මාත්‍රිකා යටතේ තමයි ඕවා මේ හිමීට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ මේ උන්වහන්සේ එක එක මාත්‍රිකා යටතේ අරගෙන මිනිස්සුන්ගේ සත් සත්වයන්ගේ මනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ හිත් වල එක්තරා ප්‍රමාණයක ඥානයක් බුද්ධියක් වඩවලා එහෙම නැත්නම් සමාධියක් වඩවලා ඒක උඩ පැලවෙන්න බුදුරජාණන් වහන්සේ එක එක මාත්‍රිකා වශයෙන් මේ ධර්මය අරගෙන ගිහිල්ලා හිතවල තැම්පත් කරන දේශනා මාර්ගයෙන් දේශනාවක් කියලා කියන්නේ හරියට හේනක් වගා කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ධර්ම බීජය අරාය ඔය අසන්නාගේ හිතන්නාගේ මනසේ හොඳට තැම්පත් කරනවා. එතකොට එයා ඊළඟට ඒ වැඩේ කරගෙන යනවා. එතකොට මාත්‍රිකා වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. සමහර අයට ධර්ම මාත්‍රකාවක් ධාතුත් ස්වභාව හැටියට බලන්න. ධාතුත් ස්වභාව ඒ කියන්නේ ඔය තිබෙන ධර්මවල ධාතුත් ස්වභාව හැටියට බලන්න ඔන්න සමහර අයගේ හිතවලට මේක දානවා. සමහර අයගේ චතුරාර්ය සත්‍ය හැටියට බලන්න දානවා. සමහර අයගේ හිතවලට ආයතන ධර්ම ස්වභාව හැටියට බලන්න දානවා. සමහර අයගේ හිත්වලට පටිච්ච සමුප්පාද ලක්ෂණ හැටියට බලන්න ධම්මනවා. සමහර අයගේ හිත්වලට බුදුරජාන් වහන්සේ දේශනා මාර්ගයෙන් මේ ධර්මය ස්කන්ධ වශයෙන් බලන්න දාන. සමහර අයගේ නාම රූප ධර්ම හැටියට බලන්න දාන. ওই විදිහට එක එක හැටියට ලෝකයට සම්බන්ධ කරදර උපදවන්නා වූ දුක් ගොඩවල් වලින් පිරිච්ච දේවල් හැටියට මේවා දැන් හිතවල තැම්පත් කරන ගතිය ඔය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ওই විදිහට තියෙනවා. අද මම මේ කියන්න යන ධර්ම කොට්ටාසය මේ පිංවතුන් අහපු එකක්ම තමයි. නමුත් මේ අද කියන කොටස ඒත් බුදුරජාණන් වහන්සේ මේ සත්වයාට මේ සත්වයාට මේ ධර්මය හිතන්ට තවත් විදියකට මේ දේශනා කරපු ආකාරයක් කියලා දීපු විදියක් ඒක මම අද මේටි ඉස්සරත් වෙලාවක හිතාගෙන හිටියාට යම් යම් මාතෘකා එනකොට ඒවා හින්දා ඉතින් ඒක එහෙම වෙනවා. නමුත් මේක අද මේ අපි කරගෙන යන එකට පොඩ්ඩක් වෙනස් වෙච්ච එකක් හේතුව වෙනසකට හැදෙන්න කියලා දෙන එකක්. අර දුක මාතිකා මේ දවස්වල කියන්නේ සංයෝජන කතා. දැන් අද මේ කියන්නේ මේක. ඵලයක් ඇති කරන්නා වූ දෙයට කියන හේතුව කියලා. ඵලයක් ඇති කරන දෙයට කියන හේතුව කියලා. ඔය එකක්. තව විදිහට කියනවා තව විදිහට කියනවා හේතුව අර්ථයක් ඇති කරන්නා වූ දෙයට කියනවා ධර්මය කියලා. ඔන්න එක විදියක්. මෙතන තියෙන මෙහෙම. ඵලයක් යම්කිසි ඵලයක් ඇති කරන්නා වූ දෙයක් තියෙනනේ හේතුඵල නිය හැදෙන්නේ. යම්කිසි ප්‍රතිඵලයක් හදලා දෙන ඵලයක් ඇති කරවන ප්‍රතිඵලයක් ගෙන දෙවන්නා වූ ප්‍රතිඵලයක් අරගෙන එන්නා වූ මේ විශේෂ හේතු තියෙනවා. විශේෂ හේතු තියෙනවා. ඒ විශේෂ හේතු ටිකක් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන තිබෙනවා. ගොඩාක් හේතු තියෙනවා. මේ ප්‍රතිඵලයක් හදන ප්‍රතිඵලයක් අර්ථයක් මතු කරලා දෙවන ඒ වගේම ප්‍රතිඵලයක් හදවන්ට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන තිබෙනවා. ඒ හඳුනාගත්ත විශේෂිත කාරණා හතරට විශේෂ හේතු හතරට වචනයක් තියලා තියෙනවා. ඒ වචනේ තමයි ආහාර ගෙන එන ප්‍රතිඵලයක් විශේෂයෙන්ම අරගෙන එන දේ හේතුව විශේෂ ප්‍රතිඵලයක් හදන්න විශේෂයෙන්ම හේතු වෙන දේ. ඒකට කියනවා ආහාර. යමක් අතිකරන දේ, ගෙන එන දේ, මතු කරවන දේ. ඕක තමයි ඔය ඔය මේ කියන දේ ඒක ධර්මයක්. එතකොට යම් කිසි දෙයක් ඇතිවෙන්න ළඟ හේතු තිබෙනවා දුර හේතු තිබෙනවා යම් කිසි දෙයක් ඇතිවෙන්න ළඟ හේතු තිබෙනවා දුර හේතු තිබෙනවා. බත් කන මිනිස්සයාට පිඟානේ ළඟයි බත් උයපු හලිය දුරයි. හැබැයි හලියෙන් තමයි මයික්ස් ඕෆ් කරගන්න. බත් හලියෙන් තමයි පිඟානෙට එන්නේ. බත් හැදෙන්න බත් කන මිනිස්සයාට ඒ ටික හැදෙන්න හාලිය උපකාරයි. ඒ වගේම තමයි බත් කන මිනිස්සයාට බත් කන්ට පිඟාන උපකාරයි. බත් කන මිනිස්සයාට පිඟානෙන් බත්ය ගන්න අතත් උපකාරයි. ඒ විතරක් නෙවෙයි. අතෙන් පිඟානට පිඟානෙන් හලියට හලියට එන්න ඉස්සර වෙලා හාල් ටික තියෙන්න බෑග් එක උපකාරයි. ගෝණියක් හරි මල්ලක් හරි දෙන්න එපා. ඔය වගේ දැන් මේ බත් කන මිනිස්සයාට මේ ළඟ හේතුව පිඟානය දුර හේතුව හලිය බෑග් එක ඊට පස්සේ ඒකේ ඒ බත් එන තාලේ බැලුවන් පස්සේ ළඟ හේතු තිබෙනවා දුර හේතු තිබෙනවා. ඔය එක ඕක උදාහරණයක්. ඔය වගේ සමහර ධර්ම ඇතිවෙන්න ළඟින්ම තියෙන හේතුවක් තියෙනවා දුර තියෙන හේතු තියෙනවා. ඒ නිසා මේ ළඟ තියෙන හේතුවලත් ප්‍රධාන හේතු තිබෙනවා අප්‍රධාන හේතු තිබෙනවා. එහෙමනේ. ළඟ තියෙන හේතුවලත් ප්‍රධාන හේතු තිබෙනවා අප්‍රධාන හේතු තිබෙනවා. අසනීප වෙච්ච මිනිස්සෙකුට අවශ්‍යයි ආහාර පාන ඛණ්ඩ දේවල් අවශ්‍යයි බොණ්ඩ දේවල් අවශ්‍යයි බෙහෙත් අවශ්‍යයි විවේකී අවශ්‍යයි අප උපකාර අවශ්‍යයි මේ ඔක්කොම අවශ්‍ය දේවල් ඒ වගේම තමයි මේ ලෙඩාට දැන් අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බඩගින්න නැති කර ගැනීමත් නෙවෙයි ප්‍රධාන පිපාසය නැති කර ගැනීමත් නෙමෙයි ප්‍රධාන. විවේක ගැනීමත් නෙමෙයි ප්‍රධාන. වැපඋපස්ථාන ලැබීමත් නෙමෙයි ප්‍රධාන. ඒ වගේම මේ එතන තියෙන ප්‍රධාන දේ තමයි බෙහෙත් ගැනීම. ලෙඩේ සුව කරන්න නම් අනිත්‍යවත් හේතුයි. අනිත්‍යවත් උපකාරයි. අනිත් ඒවත් උපකාරක කාරණා තමයි. නමුත් ඒ ලෙඩාට උපස්ථාන වගේම ඊටත් වඩා විවේකී වගේ ඊටත් වඩා ආහාර පානට වඩා බෙහෙත් අවශ්‍යයි. අන්න බෙහෙත් කියලා තියෙන දේ ඇවිල්ලා ඖෂධය ඇවිල්ලා ප්‍රධාන හේතුවක්. අනිත් ඒවා ඒ ඔක්කොම මණ්ඩලේ හේතු මණ්ඩලේ ප්‍රධාන හේතුවක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයක් ඇතිවෙන්න, යම්කිසි දෙයක් මතුවෙන්න, යම්කිසි දෙයක් ඉලිප්පෙන්න, උපදින්න හේතු බහූත වන්නා වූ ළඟම ප්‍රධානම කාරණය තේරුම් ගන්නවා උන්වහන්සේ අවබෝධ කරන දේශනා කරනවා ආහාර කියලා. ආහාර. එතකොට ආහාර තිබෙනවා මේ ආහාර ධර්ම ඔය වගේ ප්‍රධාන හේතු ප්‍රධාන කාරණා හතරක්. ඒ තමයි කබලින්කාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය දැන් මේ හැම වචනයකම තිබෙනවා අග්ගිසට ආහාර මුලින් ගත්තයින් පස්සේ කරුණු හතරයි ඒ තමයි පස් කබලින්කාර පස්ස මනෝසංචේතනා විඥාන මේ ආහාර හතර මේ තමයි ස්වභාව හතර මේකෙන් කරුණු තුනක් නොපෙනෙන නොදකින සූක්ෂම වූ අතිශය සූක්ෂම වූ ධර්ම ස්වභාව දෙකක් තුනක් එකක් අපිට අතපත ගහන්න පුළුවන් ප්‍රමාණයේ ඕලාරික පරිසරයක තිබෙන්නා වූ රූපත් එක්ක වැඩ කරන්නා වූ එකක්. ඒ නිසා මේ මේ පස්ස කියන ආහාරයයි මනෝ සංචේතනාව කියන ආහාරයයි විඥානය කියන ආහාරයයි පුලිම කිබු කබලින්කාර ආහාරය මේ හතර සත්වයාට සත්වයාට අවශ්‍යයි. සමහර සත්වයන්ට මේ ඔය ආහාරවල පොඩ්ඩක් අඩුවෙන් කබලින්කාර ආහාර නැතුවත් පවත්වා ගන්න පුළුවන්. එහෙම එක්කුත් තියෙනවා. හැබැයි අපිට අපි බලමු අපි ඉන්න තැනින් අපි ඉන්න තැන මේ මනුස්ස ලෝකයේ සත්වයන්ට ওই හතරම හේතු වෙනවා ආහාර වෙනවා. ආහාර හතර ගැනම කියන්නේ නැහැ. මං මේ වෙලාවේදී මේ කියන්නේ අපි මුලින්ම බහුල වශයෙන් පාවිච්චි කරන මේ කබලින්කාර ආහාරය පිළිබඳව ඒක ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි මම කියවනේ මුලින්ම යෝනිසෝ මනසිකාරය කියලා යෝනිසෝ මනසිකාරය කියන එකට අවශ්‍ය කරන මේ ප්‍රතිපාදන සම්පාදනය කිරීමක් මේ. යෝනිසෝ මානසිකාරයට අවශ්‍ය කරන්නා වූ දේවල් ටිකක් ඉදිරිපත් කළ දීමක් මේ. අපි මෙහෙම තේරුම් ගනිමු සරලව මම අද කියන මාතෘකාවට මම පොඩ්ඩක් පස්සේ එන්නම්. මෙහෙමනේ. පස්ස ආහාරය කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ ස්පර්ශය සිංහලෙන් කියනවා ඒක ඇවිල්ලා චෛතසික ධර්මයක් පස්ස කියන චෛතසික ධර්මයක් මේ ස්පර්ශය කියන පස්ස කියන මනෝමය ධර්මයේ චෛතසික ගතිය මේ සත්වයාට යම්කිසි වේදනාවක් යම්කිසි වින්දනයක් ඇති කරන්න දැන් සත්වයෝ ඇවිල්ලා හැම වෙලාවෙම විඳින්න කැමති අයනේ. විඳ විඳ විඳ විඳ විඳ විඳ ඉන්න වේදනාවේ ගැට ගැහිච්ච වේදනාවට අගය කරන වේදනාව පතන වේදනාවට අවශ්‍ය ආහාර පාන ඔක්කොම හොයන දෙන වේදනාව වේදනාවේ පුදුම වේදනාව කේන්ද්‍ර කරගත්ත වේදනාවට අග වටිනාකම් දෙන අයනේ. ඒක නිසා සත්වයාගේ පැවැත්ම කියලා කියන එක ට වේදනාව ප්‍රධාන කාර්ය. මේ කියන්නා වූ වේදනාව කොහෙන් හරි ගේන්න එපා පිට රටින් ගේන්න පිටසක් වලින් ගේන්න ඉතින් මේ වේදනාව ඇතුලේ මේක මතුවෙන්න එපායි මේක මතුවෙන්න ඕනේ ඇතුලේ. මේ වේදනාව මේ වින්දනය ඇතුලේ මතුවෙන්න ඒකට අවශ්‍යයි ඒ වේදනාව අරගෙන එන දේ වේදනාව හදලා දෙන දේ වේදනාව මතු කරලා වේදනාව හදලා වේදනාව පැරකලා දෙන ප්‍රධාන හේතුව අවශ්‍යයි වේදනාව අපිට හොඳට හදලා දෙන්නේ වේදනාව අපිට දැනෙන්නේ වේදනාවේ ළඟම නෑදෑයා තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය නිසා තමයි වේදනාව මතුවෙන්නේ. ස්පර්ශය නිසා තමයි වේදනාව දැනෙන්නේ. ඒක නිසා අපිට යමක් විඳින්න පුළුවන්කම තිබෙන්නේ මේ ස්පර්ශය නිසා. අපිට යම්කිසි වින්දනයක් හදාගන්න පුළුවන්කම තියෙන්නේ ස්පර්ශය නිසා. ඒ නිසා මේ ස්පර්ශය මේ ස්පර්ශයේ වේදනාව හදලා දෙවෙන වේදනාව මතු කරලා දෙවෙන වේදනාව ඇති කරලා දෙවෙනා වේදනාව අරගෙන ඉන්නා වූ හොඳ ප්‍රබල ආහාරයක්. ඒ නිසා තමයි පස්සාරය කියලා කියන්නේ. තව එකක් තියෙනවනේ. දැන් මේ අපි වචනයක් පාවිච්චි කරනවා මේ කුසල ශක්තියක් හදනවා අකුසල ශක්තියක් හදනවා ඉතින් ওই විදිහට කියනවනේ ඒවට අපි වෙන වෙන බොහෝම බරපතල වචන දාගන්නවා සංඛාර කියලා. ඉතින් මේ මේ මේක ඇවිල්ලා මේ දැන් අපි අපි යම්කිසි තැනක ගිහලා කොහෙරු දැන් මේ අපිට වෙලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතය බැලුවාන් පස්සේ අනාගතේ පේන්නෙත් නැහැ අතීතේ මතක් වෙන්නෙත් නැහැ කියලා ගත්තම මේ අපි කොතන හරි මේ ජීවිතේ හිතන්න පටන් ගන්නනේ මේ ජීවිතේ කොහෙන් හරි දැනුම් තේරුම් මේ කියන්නේ අපිට දැනුම් තේරුම් ගන්නට මේ ජීවිතය සම්බන්ධයෙන් පටන් ගත්ත වෙලාවයි මේ ජීවිතයට ඇවිල්ලා හිතන්න පටන් ගත්ත වෙලාවයි මේ ජීවිතේ නිකන් වටපිටාවේ තීරුම් ගන්නට පටන් ගත්ත වෙලාවයි මේ ජීවිතයේදී ඉස්සල්ලාම මේ චින්තනය පටන් ගත්ත වෙලාවයි කියලා කියන්නේ වෙලාවල් වෙනස් වෙනස්. දැන් අපි කියනවා අපි දැනුම් තේරුම් ඇති කාලේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5 වගේ වෙන කාලේට එහෙමනේ දැනු ඒක ඒක විදියක්. ඊළඟට ඉතින් මේ යම්කිසි වචනයක් කතා කරන්න පුළුවන් කාලෙකපත්තාන් පස්සේ අවුරුද්දක් හමාරක් විතර වෙන කාලේ. ඊළඟට ඉතින් මිනිස්සෙක් හඳුනා ගන්න පුළුවන් කාලේ දැනුම් තේරුම් ගන්න කාලේ කියලා කිව්වම අවුරුදු මාස 3-4 වගේ වෙනකොට. ඉතින් ඊළඟට මේ වටපිටාවේ තිබෙනා දර්ශන වලට ප්‍රතිචාර දක්වන කාලයටත් වඩා අඩුවෙන් එහෙම ගියන් පස්සේ මව් කුසේ ඉන්න කාලයක් තියෙනවනේ මව් කුසේ ආරම්භක අවස්ථාව ඔතනින් හිත පටන් ඔතන හිත හදලා දෙන්න ඔතන ඔතන හිතක් හැදෙන්න. ඕ ඔය වගේ මව් කුසක දිව්‍ය ලෝකයක කොහේ හරි තැනක ආරම්භක හිතක් හැදෙන්න. ඒක හදලා දෙවන විශේෂ බලශක්තියක් එපායි. සුදුවට හරි කළුවට හරි ඒ බලශක්තිය එවැනි ආරම්භක හිතක් හදලා දෙවන්නා වූ ගතියට කියනවා චේතනා චෛතසිකය කියලා. ඒ කියන්නේ කුසල චේතනාව හරි අකුසල චේතනාව මේක තමයි මේ විශේෂ චේතනා ගතිය තමයි අන්න අර ওই තැන් තැන් වල ඒක ඒක මේ කාන්තාවන්ගේ කුසයක් ඇතුලේ ත්‍රිසංගත සත්තුන්ගේ කුසවල් ඇතුලේ ඔය ආරම්භක චේතනා විඥාන හදවලා පැල කරලා දෙන ගතිය. ඒක නිසා මේකට කියනවා මනෝ සංචේතනා ආහාරය කියලා. ඔන්න ඒව හදලා දෙන ළඟම දේ. අනිත් එක තමයි දැන් මේ උපන්නා වූ සත්වයාට තිබෙනවා ඇඟක් තිබෙනවා රූපයක් තිබෙනවා සහ ඊට පස්සේ යා ඒ අලුත් ජීවිතේ හිතන්ට සංඥාව අරෝමේව ඔක්කොම පටන් ගන්නවා. ඒ පටන් ගන්නේ නාම රූප ධර්මයන්ට හේතු වෙන දේ තමයි අර ඉස්සර වෙලාම ඇතිවෙච්ච ඉස්සර වෙලාම ප්‍රතිසන්දි හිත හැදුවේ නැත්තම් පස්සේ මේ ලෝකේ ගැන හිතන්නේ නැහනේ. පස්සේ පස්සේ හිතන්නේ ඉස්සෙල්ලා මේක හැදිච්ච හින්දානේ. ඒක නිසා ප්‍රතිසන්දි විඥාණය ඇවිල්ලා විඥාන ආහාරයක් බවට පත් වෙන ප්‍රධාන ආහාරයක් බාටපත් වෙනා ඊට පස්සේ සිතුවිල්ලට. දැන් ඕක ඔය තමයි මේ ඔය ආහාර ගැන නිකන් සරල. ඔය තුන නෙවෙයි මම කියන්නේ. මට අද මේ හිතාගන්න මේ කියන්නේ මෙනේ කිරීම සඳහා උපකාරක ධර්මයක් හැටියට මේ මතක් කරලා දෙන්න හිතක් පහළ වුණා අපි මේ කන බොන දේවල් ගැන කනබොන දේවල් ගැන. ඔය ඉස්සෙල්ලා කියපු දේවල්ට කියනවා මේ නාම ආහාර කියලා කියන්නේ නාම මාත්‍රා විතරයි ඒවා පේන්නෙත් නෑ අරමුණට නැමීම වශයෙන් අරමුණක් අල්ලාගෙන වැඩ කරන ධර්ම ස්වභාවවලට අයිති ඒවා. එක වචනයක් කිව්වා කබලිකාර ආහාරය කියලා. ඒ කියන්නේ කබලිකාරාහාරය කියලා කියන එකට සරල අර්ථයක් තියෙනවා. කැබලි කැබලි කරලා කඩලා කඩලා කන්නා වූ ඒවාට හපල හපල කන්නා වූ ඒවාට මේ කබලිකාර ආහාරය කියනවා. ඒක පිඬු කරලා ගුලි කරලා ගන්නා වූ ආහාර වලට කබලිකාර ආහාරය කියලා කියනවා. සාමාන්‍ය කැබලි කරලා ගන්නවා කියම අපේ සිංහල භාෂාවට නිකන් සමාන ගතක් ගතියක් යනවා. ඒක අතින් කැබිලි කරනවා වෙන්න පුළුවන් පිහියෙන් කපලා කැබිලි කරනවා වෙන්න පුළුවන් කටේ දත් වලට දාලා කැබිලි කැබිලි කරලා ගන්නවා වෙන්න පුළුවන් කොහොම හරි කඩලා කඩලා ගන්න ඒවා මේ මේ මේවා හැදෙනවා ඔය බත් මාළු පිණි ඒ වගේම කෑම් බීම නොඑක ආකාරي දේවල් හැටියට තමයි දැන් මේ අපි මේවා ගන්න. ඒ සමහර ආහාර අපි කනබොන දේවල් හරි හයියයි. සමහර ඒවා ටිකක් හයියයි සමහර ඒවා සියුම්. බොහොම සියුම්. දැන් උග්ගහක් කනකොටයි ගිතෙල් කනකොටයි ආකාර දෙකක්නේ. උග්ගහ හරියට හපන්න ඕන. කඩල වගේ දෙයක්. ඊළඟට බත් වගේ දේවල්. ඊළඟට තවත් ගුරුසු ආහාර තියෙනවා. ඒ නිසා මේ කනබොන ආහාරවල තිබෙන ආකාර ද රළු ගොරෝසු මෘදු සියුම් එහෙම මේ ඔය ඔය ඕවගේ අස්සේ තමයි එක්තරා විදියක ඔය ආහාර ගති තියෙන්නේ අප මේ මං කියන්න යන එක තේරුම් ගන්න තවත් එකක් මට කියන්න ඕනේ මේ ක්‍රියා කරගෙන යන කතාවෙන් පොඩ්ඩක් එක පැත්තකට හැරිලා මතක ඇති රූප පිළිබඳව විස්තර කරලා දෙනකොට මේ පින්වතුන්ට කියලා දුන්නා රූප ධර්ම 28ක් තියෙනවා කියලා. ඒ රූප ධර්ම 28 එක රූපයක් තමයි ආහාර රූපය කියලා කියන්නේ. ඔය ආහාර රූපයට වෙන නමකුත් වෙන පදයකුත් වෙන වචනයකුත් පාවිච්චි කරා. ඒකට කියනවා ඕජා රූපය කියලා. ආහාර රූපය කිව්වත් ඕජා රූපය කියලා කිව්වත් එකයි. මේ රූප කතාවේ. හැබැයි අපි ස්වාභාවිකව පාවිච්චි කරන පරිසරයේ ඕජා රූපය කියන එකයි ආහාර රූපය කියන එකයි අපිට නිකන් දැනෙන්නේ වැටහෙන්නේ වෙන විදියකට. ඒක හරියට කියනවා කෑමයි රහයි වගේ. කෑමයි රහයි වගේ. ඒ කියන්නේ කෑම එකක් කෑම අස්සේ තමයි රහ තියෙන්නේ. රහ තියෙනවා රහ අස්සේ කෑම නැහැ. රස තියෙනවා රස අස්සේ කෑම නැහැ. කෑම තියෙනවා කෑම ඇතුලේ රහ තියෙනවා. ඒ වගේම කෑම ඇතුලේ ඕජාව තියෙනවා. ඕජාව ඇතුලේ කෑම නැහැ. ඒ වගේ මේ ආහාර අපි අපි සාමාන්‍ය පරිසරයේ ලෝකේ භාවිතා කරන ওই විදිහටයි. මේ කෑමක් රහයි කියලා කියනවා මිසක මේ රහක් කෑමයි කියලා කියන්නේ නැහැ දැන් මේ අටවිසි රූප ඇතුලේ ආහාර කියලා හඳුනාගත්ත වෙන්වෙච්ච යම්කිසි රූපස් ස්වභාවයක් රූපයක ಗುಣ ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය ඔය කාරණේ තමයි අද මේ මට නොපෙනී මේ යහපැත්තේ ඉන්ටර්නෙට් එකේ හරහා ඔය මේ තම තමන්ගේ ස්ථානවල ඉන්න පිඟුතුන්ට කියලා දෙන්නේ ඔන්න ඔය කියන්නා වූ ආහාර රූපේ හෙවත් ඕජා රූපේ ගැන. දැන් ඒ ඕජා දැන් මේ ඕජා රූපයේ සමහරය වගේ අඩු වැඩියෙන් තියෙනවා. දැන් කබලීකාර ආහාරය කියලා කියනවා ඒක කාරණයක් නිසා. දැන් මේ අපි ওই ඕලාරික ආහාර ගන්නවනේ. ඒ ඕලාරික ආහාර කියලා කියන්නේ ඔය හපල කන ලොකු ලොකු දඩ කෑලි බෑලි වශයෙන් තිබෙන්නා වූ ඒ ආහාරය. ඒවා වෙලා ඒවා වෙලා මේ ඇවිල්ලා වස්තුක ආහාර කියන්නේ ආහාර වස්තුවක් මොකක් හරි ඕලාරික දෙයක්. ඒකේ ඇස්සේ අර ඕජා ගතිය තියෙනවා. ඊළඟට කියනවා මෙහෙම අපි තේරුම් ගනිමු දැන් ඔය අපි කතා කරන ඔය ආහාර අස්සේ ඔය කඩලා බිඳලා තලලා කන දේවල් අස්සේ තිබෙනවා ගතියක් මේ ඕජා ස්වરૂපේ රස ස්වરૂපේ කියලා. අපි කියන රස ධාතුව කියලා. ඔය මේක තේරුම් ගන්නට හොඳ නෑ. රස ධාතුව කියලා කිව්වන් පස්සේ රස රූපේ රස එක කියලා වෙනම එකක් තියෙනවා. මම මේ කියන්නේ මේ ආහාර ඇසුරේ තිබෙන්නා වූ ශක්ති ශක්ති නිස්පාදන ඕජා ස්වરૂපයටයි. තව එකක් කියන්න ඕනේ දැන් අපි මේ ඕජා රූපය මේ පොළවට බරවට තමයි තියෙන්නේ. පොළවේ තිබෙන්නා වූ ඕජා රූපය එහෙම නැත්නම් පොළවේ තිබෙන්නා වූ රස ධාතුව අපි අපිට පාවිච්චි කිරීම සඳහා ගන්න ක්‍රමයක් තිබෙනවා. ඒක ගන්න මාධ්‍යයක් තිබෙනවා. පොළවේ තමයි තියෙන්නේ. නමුත් ඒක අපිට කෙලින්ම ගිහිල්ලා පොළවේ පස් ටිකක් කරගෙන දිය කරගෙන බොණ්ඩ අඬ බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? ගහක් හරි පැලෑටියක් හරි මොකක් හරි දෙයක් අපි රෝපණය කරනවා. රෝපණය කරලා ඊට පස්සේ පැලේ පැලේට වටේට ඉතින් ඒ අර පොළවේ තිබෙන රස ධාතුව එන්න වතුර ටික හොඳට බුරුල් කරලා දෙන්න ගන්නවා ඊට පස්සේ අවුව ටික වැටෙන්න ආරිනවා හුළඟ ටික වැටෙන්න ආරිනවා හේවණක් දෙන්න ඕන ගේ කරනවා ඊට පස්සේ වටේ පොහොර දානවා පොහොර ඊට පස්සේ අර රස පොළවේ තිබෙන රස ධාතුව හොඳට ඇදලා ඇදලා ඇදලා ඇදලා ඊට පස්සේ ගහ හොඳට ලොකු වෙනවා ඊට පස්සේ දැන් මේ පැලයක් හදනවයි කියලා කියන්නේ පොළවේ තිබෙන රස ධාතුව මේ පොළවෙන් උඩට මතු කරලා ගන්නා එක්තරා විදිහක මාධ්‍ය ක්‍රමයක් නේ එක්තරා විදිහක රටාවක් න්‍යායක් නේ එහෙම අරගෙන ඒකේ තිබෙනා කොලයක් හරි දලුවක් හරි අත්තක් හරි gediyak හරි පළදාවක් හරි මොකක් හරි මලක් හරි ඊට පස්සේ ගන්නවා ආන්න ඒ පොළවෙන් මතුවෙලා ගහේ රැඳිලා තිබෙන gediy රැඳිලා තිබෙන අත්තේ දල්ලේ රැඳිලා තිබෙනා වූ ඒ දේ තමයි අපි ගන්නෙ හැබැයි ඕජාව පේන්නේ අපිට ඕජාව පේන්නේ ඕජාව කියලා කියන්නේ රහසක් මේ මම පාවිච්චි කරන භාෂාව මේ වෙලාවේ ඒක ඇවිල්ලා গুপ্ত වගේ දෙයක්. ඒක රහසක්. ඒක හැංගිච්ච දෙයක්. ගහේ කොළ ටික පේනවා. ගහේ ගෙඩි පේනවා. ගහේ මල් පේනවා. දැන් ඔය කතුරු මුරුන් ගහෙම ගන්න. ඒ වගේම කොහිල දලු කතුරු මුරුංගා ගෙඩි පළදාව වී ඕවගේ අස්සේ අස්සේ තිබෙන්නේ අපිට පේන්නේ ඇවිල්ලා අර ඒකේ තිබෙන සවස්තුක ගතිය කියන්නේ වස්තු ස්වරූපේ පේනවා. ගෙඩියක් දිගයි, කොලයක් දිගයි, මේ ළඟට කොළ පාටයි වගේ. හැබැයි රහස තමයි ඒ අස්සේ තිබෙනා වූ ඕජා ගතිය. එයා හැංගිලා ඉන්නේ. ඕජා ස්වરૂපය අපිට තියෙන ඒ කොලයක් ගත්තන් පස්සේ මුගුණු වෑන වගේ දේවල් ගත්තන් මේක ගත්තන් පස්සේ ඉස්සලාම් පේන්නේ වර්ණේනේ ඊට පස්සේ ඒකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා ඒ කොලේ gediyak ගත්තන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ තිබෙනවා වර්ණයක් තිබෙනවා ගන්ධයක් තිබෙනවා රසයක් තිබෙනවා ඕජාවක් තිබෙනවා ඉතින් මේ සුද්ධාෂ්ටක ස්වરૂපයක් නෙවෙයි අතුවල කොළවල දලුවල ගස්වල පොතුවල මුල්වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණස් වර්ණය ගන්ධය රසය ඕජාව තියෙන්නේ. හැබැයි මේ ඕලාරික වෙච්ච එකේ අර ඕජාව කියන එක හැංගිලා රහසක් හැටියටයි ඒකේ ඒකේ රැඳෙන්නේ. දැන් පොළවේ වුණත් ওই රසගතිය තියෙනවා පස් පේනවා රහ පේන්නේ. ඒ වගේ දැන් මේකේ අස්සේ මේ රස ධාතුව හැංගිලා වැදිලා කැවිලා හිර වෙලා මිරිකිලා මේක නිකන් අනිත් ඒ වගේ ගිලිලා රැකිලා තියෙනවා. දැන් මේවා කඩාගෙන කපාගෙන ඉතින් එනවා. ඉතින් ඒ ඒ තමයි වස්තුවක් වස්තු ආහාර. ඒ වස්තු ආහාරය තුල රස ඕජාව රස ගතිය ඕජා ගතිය රස ධාතුව ඕජා ස්වરૂපයේ කැස්සේ තියෙනවා. දැන් මේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි අපිට මේ සමහරට තියෙන මේ ගොඩක් කන්න ඕනේ. ඒ කියන්නේ මේ ගොඩක් ආපු ගාම අර බඩේ තිබෙනවා නිකන් එක්තරා විදියකට දාගෙන පිච්චීගෙන නිකන් පොඩ්ඩක් අමාරු වෙන එන ගතියක් තියෙනවා. ඒක ටික වෙලාවක් ඉන්නකොට අමාරු වෙනවා, පිච්චෙනවා, දැවෙනවා, නිකන් අපහසුයි. ඒ හරිය නිකන් මතක් වෙනවා නිතර. ඔහොම ගතියක් ඇති වෙනවා. එතන අපේ ශරීරයේ ඇතුලේ කර්මයෙන් හැදෙනවා එක්තරා විදියක රස්නි ගතියක් ගින්නක් රත් වීමක් ඒක බඩේ හැදෙන්නේ උදරේ එතන ඒ වගේ ගින්නක් හැදෙන්න සුදුසු පරිසරයක් තමයි තියෙන්නේ ඉතින් ඒ ගින්න එතන හොම වැඩිගෙන වැඩිගෙන යනකොට පිච්චීගෙන එනකොට අපිට හරි අමාරුයි ඕක දරාගෙන ඉන්න. ඒකෙන්ද ඒ හීට් එක සම වෙන්න ඒ රස්න ගතිය අඩු වෙන්න මේ අපි මොන හරි දෙයක් ඔතෙන්ට වට්ටන්න ඕනේ. ඒ වට්ටපු ගමන් අන්න අර රස්න ගතිය ඔන්න හිමීට අඩු වෙලා යනවා. රස්න ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ මේ පරිස ඒ කියන්නේ උදර පරිසරය ඇතුළත උදර පරිසරය ඒ ඇතුලේ ඇතුණා වූ ගින්දර ටික ඔන්න හිමීට අඩු වෙලා යනවා. ඒ ආපු කර්මජ්ජ අර රශ්නි ගතිය, කර්මයෙන් හැදෙන ධන ගතිය, කර්මයෙන් හැදෙන අර තේජාන්විත ගතිය ඔන්න දැන් ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා. ඒකට දැම්ම ඒකට සරිලන එක්තරා විදියක ගොඩක්. දැම්මට පස්සේ මේ ඔය ඕකෙන් ඩිංගක් සහනයක් වෙනවා ඒ ඒරියා එකට හැම තැනටම නෙවෙයි ඒ ඒරියාගේ තිබෙන්නා වූ රශ්නය අඩු වෙනවා. ඒ උදරය කියන බඩහරියේ ඒ ධනගතිය තියෙන තැන ටික අඩු වෙනවා. ඉතින් තවත් තියෙනවනේ අතපය. ඉතින් ඒවට ඒ ධනගති අඩුණයි කියලා ඒකින් මේකක් වෙන්නේ හැබැයි එතෙන්ට ගිය ආහාර ටික ඇතුලේ කෑම ලොට් එක ඇතුලේ තිබෙනවා එක්තරා විදිහක හැඟවිච්ච රහසක් ගතියක් ඒකට කියනවා ඕජා ආහාරය ඕජාස් ඕජා ස්වરૂපය කියලා ඒ ඒ ටික අවශ්‍යයි අර අතපය දෙපය බෙල්ල නහය ඒ වගේට ඇස් කන් ආසාදී දේවල්ට ඒ දුරවල ඒ පැත්ත දුරවලා වෙලා යන ඒ ගතිය පාලනය කරන්නට අවශ්‍යයි ඕජාව. ඒක නිසා දීපු ලොකු ලොකු කෑලි ටිකෙන් උනේ ඒ ලොකු ලොකු කෑලි ටිකෙන් එතන ගින්දර අඩු වුණා, රශ්මිය අඩු වුණා, තේජාව අඩු වුණා. හැබැයි අනිත් පැත්තට තව මොකක්වත් උදව්වක් උපකාරයක් වෙලා නැහැ. දැන් බඩට පිටින් ආපු කෑම මල්ලක් නෙමේ තියෙන්නේ. දැන් පිටින් ආපු ටිකක් මේ. දැන් මේ අපේ උදරයේ අර ඇතිවෙච්ච රස්නේ ගතිය, තේජා ගතිය, කර්මජ උණුසුම මේ දැන් ටිකක් අඩු වුණා. අරක දාපු නිසා. ඊළඟට තියෙනවා මෙහෙම එකක්. ඒ එතන තිබෙනා වූ ආහාර ටික පොඩි වෙලා ජීර්ණේ වෙලා තැලිලා ඒ ආහාර ටික අර එතනින් එතනින් යන්නා වූ ඔය මේ ලේ පාරකට දියරයකට ඊට පස්සේ අහු වෙලා ඔක මේ එක්කාසු වෙනවා ලේ ධාතුවට. ඒ ලේ ධාතුවට අහු වෙන්නේ අර ලොකු ලොකු කෑම නෙවෙයි. ලේ ධාතුවට අහු වෙන්නේ ලේ ධාතුවට එකතු වෙන්නේ ලේ ධාතුවට මිශ්‍ර වෙන්නේ අර අපි ලොකුවට දාපු ආහාරවල කෑලි ආහාරවල තිබිච්ච හැංගිලා තියෙන රහස. හෙවත් ඕජාව යනවා. ඕජාව යනවා හිමීට එක්කාස වෙනවා අරක ඇතුළට. එතකොට අතන රස්නෙත් අඩු වුණා. ඊළඟට ඒ රස්නේ නිවාගත්තේ ඒ ආහාර ටිකේ ඇස්සේ තිබිච්ච ඕජාත්මක ස්වභාවය හිමීට එකතු වෙලා එකතු වෙලා ලේ ධාතුවට ගිහිල්ලා ඒ ලේ ධාතුව හරහා හැම තැනටම ගිහිල්ලා අන්න අර දි รา පත් වෙච්ච ඒ වගේම අඩපණ වෙච්ච අප්‍රාණික වෙච්ච අත් දෙක ඇඟිලි පය මුල්ල මේ මුහුණ බෙල්ල නාසය ඇස් දෙක කන් දෙක මේවා හිමීට ඔන්න පණ ගස්සලා එනවා. හරියට මේ වතුර ටිකක් මැලවෙච්ච ගහකට වතුර දැම්මෙන් පස්සේ ටිකක් හොඳට පාට ගහලා ඉන්නේ වගේ ගතියක් ඇති වෙනවා. ඔන්න ඔය කිරා බහැගෙන කිඳා බහැගෙන මැලවිගෙන ඇලීගෙන යන්නා වූ ශරීරයේ රූප ටික නැවත පණගස්සලා තෙදගස්සලා හැඩගස්සලා ඕජාව නංවලා ඊළඟට මතු කරවලා දෙන ඒ ගතියට කියනවා අර ඕජා රූපයෙහිවත් රස රූපය කියලා රස ධාතුව කියලා ඒ නිසා එකට කියනවා ආහාරය කියන එක රූප අර ඇඟේ තියෙන රූප කලාප ටික රූප සන්තතිය රූප ගොඩ පාලනය කරනවායි කියලා. ඒ රූප ගොඩ පාලනය කරනවා. ඊළඟට ඒකේ තිබෙන වායුවට එක්හාසු වෙනවා. ලේ ධාතුවට එක්හාසු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා කර්මයෙන් හැදිච්ච ඇස් තියෙන්නේ අපිට. කර්මයෙන් හැදිච්ච කන් තියෙන්නේ. කර්මයෙන් හැදිච්ච නාසයක්, ශරීරයක්, දිවක් තිබෙන්නේ. ඒවා කර්මයෙන් හැදුනා උනාට නිකාම් නිකම් මෙහි ගිනල්ලා කර්මජ රූප හැටියට එහෙම තියන්න බෑ. හේතුව මේ අපේ ශරීරයේ දරදඬු යෝලාරිකයි. ඒ නිසා ඒ කර්මජ රූප ටික තියන්න බැරිඳා ඒකට අවශ්‍යයි උපස්තම්භක වෙන උදව් වෙන උපකාර වෙන රූප අවශ්‍යයි. පවත්තන්ට රූප අවශ්‍යයි. ඒ වගේම තෙල් බෙහෙත් වගේ තිබෙන රූප අවශ්‍යයි. උපකාරක රූප අවශ්‍යයි. ආන ඒ උපකාරක රූප ලැබුණයින් පස්සේ ශරීරයේ ශක්තිමත් වෙනවා ප්‍රාණවත් වෙනවා ඒ ටික සිද්ධ වෙනවා. දැන් ඔය ආහාරවල කබලින්කාර ආහාර කියලා අපි ගත්තාට ඒකේ අස්සේ තිබෙන්නා වූ ඕජාස රූපේ තමයි ශරීරයට පිහිට පිනිස පවතින. හැබැයි තව එකක් තේරුම් ගන්න ඕනේ. ඔය සමහර ආහාරවල රස ධාතුව ගොඩක් වැඩි. රස ධාතුව ඕජා ගතිය ගොඩක් වැඩි. සමහර ආහාරවල ඕජා ගතිය අඩුයි. ඕජාගතිය අඩු ආහාර රස ධාතුව අඩු ආහාර ගොඩාක් මිනිසු කනවා. කාලා ටික වෙලාවක් යනකොට ආයෙත් බඩගිනි වෙනවා. ඒ කියන්නේ බඩගිනි වෙනවා ඇඟ පණ නැති වෙනවා හේතුව අර බඩ ගින්න තියෙන තැනට යම්කිසි ටිකක් එක්කාසු කරාට ඒක පාලනය වෙන්න එතනින් එහාට යන කට්ටියක් ඉන්නවනේ ලේ ධාතුවට එක්කාසල ඒ වගේ අය අඩුයි. ඒ වගේ. ඒ නිසා ටික වෙලාවක් යනකොට මේ ආයෙත් අවශ්‍ය වෙනවා. රස ධාතුව ඕජාව වැඩි වුණාම වැඩි ඒවා උණයින් පස්සේ එතකොට වැඩියෙන් ගන්න අවශ්‍ය නැහැ. එතකොට ටිකක් අර අල්ලලා යනවා. බඩගින්න වෙන්නේ නැතුව ගොඩක් කල් අල්ලනවා. ඔය එකක්. මව් කෙනෙකුගේ උදරේ ඉන්න දරුවාටත් තමන්ගේ මව්ගේ මව් හරහා ඔය ආහාර සම්පාදනයේ නිෂ්පාදනයේ ඒක සිද්ධ වෙනවා. අනිත් එක තමයි අපි අමතක කරන්න හොඳ නෑ මේ ශරීරයට ඔය ආහාර අපි කබලින්කාර ආහාර කියලා දුන්නාට මේ ප්‍රධාන වශයෙන් අපි ගත්තට ඔය මුඛයෙන් කටින් හපලා කියලා ගත්තට බොන දේව ගත්තට මේ ඕක මේ දියරුවක් කරලා කට්ටකින් අයින් ඇනලා ඇතුල් කරන්නත් පුළුවන්. ඒ වගේම අපි හිතමු නිකන් ස්පීඩ් එකක් හැටියට තෙල් බෙහෙත් හැටියට ගාලා එහෙම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ හැම හැමෙන් තිබෙන ඒ රෝම කූප හරහා ලේයට සම්බන්ධ වෙලා එහෙම කරන්නත් පුළුවන්. ඒකනේ ඔය මේ දැන් ඔය තෙල් එහෙම බාම් ක්‍රීම් වර්ගේ දේවල් ගාන්නේ. එහෙමත් යනවා. තව එකක් තමයි මේ ඔය සේලයින් දෙනවා වගේ එහෙමත් මේක දෙන්න පුළුවන් ආලේප කිරීම වස්සේ මේක මයික්ස් ඕෆ් කරගන්න ඒ වගේ ශරීරයට ආහාර කියන රූපය ලබා දෙවන ක්‍රම හැබැයි අර කෑලි කෑලි වශයෙන් ගන්න සාමාන්‍ය සම්මත ක්‍රමයේ හැටියට කෑලි කෑලි වශයෙන් ගන්නා වූ දේවල් නම් ඔය මේ ශාරීරිය හරහා යවන්න බෑ. කියන්නේ කටින්ම ගන්න වැරෙන්න අතක් කපලා ඒ වගේම ඒ වගේ යවන්න බෑ. ඒවා දියර වශයෙන් පමණයි කරන්න පුළුවන්කම තියෙන. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ගොඩක් කියන්න ඕනේ නමුත් අපි හිතා ගන්න එක හොඳයි ඒ වගේ දේවලුත්. දැන් මේ දැන් සමහර වෙලාවට තිබෙනවා ඔය මේ ඕජාව ගොඩාක් තිබෙන දේවල් තියෙනවා ක්‍රීම් ගති තිබෙන්නේ ඔය ගොඩක් ඔය අපි හිතමු දැන් චීස් ඊළඟට කිරි වර්ග ගිතෙල් වර්ග ඔය වගේ දේවල් වල හරි ඔය මේ ස්පිරිට්ස් වගේ ඒ වගේ තිබෙනවා සාරවත් ගතිය, ඕජා ගතිය, රස ධාතු ස්වභාව හරි බලවත්. ඒ වගේ වැඩි. ඉතින් ඒවා ගත්තයින් පස්සේ අපිට ගොඩක් කල් මුකුත් කන්නේ බොන්නේ නැතුව එන්න පුළුවන් ගතිය තියෙන්නේ හරියට අර තිබෙන්නා වූ ආහාර ඒ ටිකෙන් ඒ ටික අස්සේ තිබෙන රූප ටික ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඒ උපස්තම්භක වෙලා හොඳට සාරණේ ශරීරේ පාලනය කරන්නා වූ ගතිය තිබෙනවා. දැන් දැන් මෙන්න මේ ටික අපි තේරුම් ගන්න ඒ තමයි ආහාර රූප තිබෙන්නේ ආහාරජ රූප තිබෙන්නේ සත්වයන්ගේ ශරීරවල පමණයි ගස්ගල්වල නැත. බාහිර වශයෙන් තිබෙන්නේ කරුණු 8යි. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතු ස්වභාව එහෙම නැත්නම් රූප ස්වභාව 8 එකට ගුලි වෙලා මිරිකිලා එකාසු වෙලා ඒ විදිහට තියෙන ඒවා තියෙන්නේ. ගස් ගල් වල පොළවේ පස් වල ලී දඬුවල, කොලාතුරු කිරිවල, ගෙඩි පළදාව හැම එකෙම තිබෙන්නේ ඌ වගේ ඌ වගේ තිබෙන ධාතු ස්වභාවයන්ගේ එක්කාසු වීම, අඩුවීම, වැඩිවීම තියෙනවා. හැබැයි ඔය ආට දෙනා තමයි ඉන්නේ. ඒ නිසා මේවා අපි තමන් කියන එක්කෙනා මුල් කරගෙන ගත්තයින් පස්සේ මේ ඔව බාහිරයි. ඇත්ත වශයෙන්ම අපි කන අපි කනබොන දේවල් අපි ඇතුළෙන්ම අරගෙන ඇතුළෙන්ම කන්නේ අපි බාහිරින් අරගෙන ඇතුළටනේ කන්නේ. බාහිරින් අරගෙන අපි ඇතුළට දාගන්න. එතකොට අපි හැම වෙලාවෙම ආහාරයක් හිතට ගන්නෙ බාහිර ආහාරය. බාහිර දෙයක්. පිටින් තිබෙනා වූ දෙයක්. පිටින් තිබෙන දේවල් ගන්නේ සංඥා තෙක්කාසු කරගෙන ඒකට වචන පොඩ්ඩක් දාලා කෑමක නමක් දාලා ගමක් දාලා සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද පරණය වගේන්ද මේ নানা ප්‍රකාර ಜಾති අරව මේවා ලස්සන ලස්සන මේ වර්ණ ආදී සටහන් තියලා ඉතින් ඔය ඔය මොනවා කරත් මොනවා කරත් ඔය අපි ගන්නේ රස ඕජාව අඩු වශයෙන් තියෙන එකක් හරි වැඩි වශයෙන් තිබෙන එකක් හරි බාහිරේ එකක් ගන්න. ඔය ටික රූප ඔය ටික අපේ ඇඟට ඇවිල්ලා ආවට පස්සේ දැන් ඌව ඇවිල්ලා මේ අපි කියවනේ මේ ඌව වැඩ කරන්නේත් ඇත්ත වශයෙන්ම තියෙන්නේත් කාලය චිත්තක්ෂණ 17ක් පමණ තිබිලා ඔක නැති වෙලා යනවා කියලා කියනෝනේ. එහෙම කිව්වනේ ඌවා චිත්තක්ෂණ 17ක් ඇති වෙනවා ආය නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ විදිහට වෙනස් වෙවි වෙනස් වෙවි යන්නා වූ ආහාර කොට්ටාසයක් බාහිර වශයෙන් අපි ඉතින් ඔන්න කටින් අපේ අරගත්තා ශරීරයට දැම්ම. ඊළඟට ශරීරයට දාලා ඉතින් ඒවත් ඉතින් පරිවර්තනය වෙවි තැලි පොඩි ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් ලේත් එක අර අපේ ශාරීරික ආභ්‍යන්තර ශ්‍රාවයත් එක්ක එක්කාසු වෙලා ඊට පස්සේ දැන් මේක රූප කලාප, රූප පිණ්ඩ, රූප එකතු දැන් ඕවා ඇතුළට ගලාගෙන එක්කාස් වෙලා ඉතින් ඒ ඒ තැන්වල ඒ තැන්වල නිරුද්ධ වෙලා යනවා ඇති වෙලා නැති වෙලා යනවා අනිත් ඒවට පොඩි සපෝට් එකක් දීලා. ඔන්න ඔය ශරීරයේ උදරයේ ඉඳලා ලේට එක්කාසු වෙලා ශරීරයට ඒ ආහාරයෙන් පිටින් ගත්ත ආහාරය උදරයට දාලා උදරයෙන් රොඩ්ඩ ඉතුරු වෙලා ඊළඟට ඒ රොඩ්ඩ ඉතුරු වෙන්නදලා ඒකින් ශරීරයට එක්කාසු වෙන්නා වූ ඒ කොට්ටාසයට කියනවා ආහාරජ රූපේ කියලා. ආහාරජ රූපේ. ඉස්සෙල්ලා ශරීරයේ තිබිච්ච දෙයක්කුත් නෙවෙයි පිටින් ගිය ශරීරයෙන් පිටින් ගියා වූ ඔක්කොම ටිකක් නෙවෙයි. ඒකෙන් ගන්න පුළුවන් උප්පරිමේ අරගෙන රොඩු ටික තමයි අපේ ශරීරෙන් පිට වෙන්නේ. මෙන්න මේකට කියනවා ඔය අපි ඕලාරික හැටියට කබලින්කාර ආහාරය කියලා කිව්වාට ලොකුවට ඇතුළේ තිබෙන්නේ රස ධාතු හෙවත් ඕජා රූපයයි ඒක තමයි ආහාර රූපය හැටියට කියන්නේ. දැන් මේකේ තිබෙනවා මෙහෙම. ඔය සෑම දෙයකම තිබෙනම ධර්ම ස්වභාවයක්. ඒ කියන්නේ අපි කොහොමද කියන්නේ ඒක? දැන් සෑම දෙයකටම තිබෙනවා අපිට දැනෙන විදිහක් අපිට ඒ ඒ ධර්මයේ තේරෙන විදිහක් තිබෙනවා ඒ ධර්මයේ ඇතුලේ තිබෙනා වූ ලක්ෂණ ස්වરૂපයක් තිබෙනවා ඒ ධර්මයේ තිබෙනා වූ යම්කිසි ක්‍රියා ස්වરૂපයක් තිබෙනවා ඒ ඒකට ළඟම හිතවත් වූ කාරණයක් තිබෙනවා ඕකට කියනවා ලක්ෂණය රස කෘත්‍ය රසය පච්චුපට්ඨාන පදට්ඨාන කියලා තමයි ඔය ධර්මයේ සඳහන් වෙන්නේ. පාලියෙන් සඳහන් වෙන්නේ මේ විදිහට. ඊළඟට මේ <clears throat> ඔය ඔය කියනා වූ කබලින්කාර ආහාරය ගත්තම ඒ කබලින්කාර ආහාරය ඇවිල්ලා මේ මෙනෙහි කරන්නට යෝග්‍ය මෙනෙහි කරන්නට සුදුසු රූපයක්. දැන් ওই මම මේ මුලින් මතක ඇති භාවනා කරන්නට කියලා මං කිව්වා යෝනිසෝ මානසිකාරය කියලා එකක් කිව්වනේ. නුවණින් මෙනෙහි කිරීම. නුවණින් සලකා බැලීම. නුවණින් සිතා ගැනීම. නුවණින් තේරුම් ගැනීම කියලා කිව්වනේ. මේ නුවණින් තේරුම් ගැනීම, නුවණින් සිතා ගැනීම, නුවණින් මෙනෙහි කිරීම මේකට හැම රූපයම නෙවෙයි. මේකට නුවණින් මෙනෙහි කරන්ට සම්මර්සණය කරන්ට යෝග්‍ය ඒ වගේම මේ බලන්ට යෝග්‍ය රූප ටිකක් තිබෙනවා ඒකට කියනවා එක විදිහකට කියනවා නිස්පන්න රූප කියලා කියනවා සමහරලාට කියනවා ඒවට ස්වභාව ස්වාභාවික රූප කියලා කියනවා සම්මර්සන රූප කියනවා මේ වගේ රූප රූප කියලා කියනවා. ඉතින් මේ මේ මේකේ තියෙනවා හැබැයි රූප ඔය ගත්තාන් පස්සේ ඔක්කොම 18ක් තියෙනවා. ඒ 18න් එකක් මේ ඒ 18 මම කෙටියෙන් කියන්නම් මේ විදිහට භාවනාවක් කරනකොට මෙනෙහි කරන්නට සම්මර්සණය කරන්නට උපකාර කරගන්නා වූ රූප 18ක් තියෙනවා. ඒකට කියනවා නිස්පන්න රූප කියලා කියනවා. ඕලාරික රූප කියලා කියනවා. රූප රූප කියලා කියනවා. ලක්ෂණ රූප කියලා කියනවා. සම්මර්ෂණ රූප කියලා කියනවා. ඒකේ මේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප හතර. ඊළඟට චක්කු ප්‍රසාද රූපය සෝත ප්‍රසාද රූපය ගහන ප්‍රසාද රූපය ජීවහා ප්‍රසාද රූපය කාය ප්‍රසාද රූපය. 9යි. ගෝචර රූප තිබෙනවා වර්ණ රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. දැන් එතකොට තියෙනවා අ 13ක්. ඊළඟට තිබෙනවා ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා දෙකක් 15ක් වෙනවා. ඊළඟට තිබෙනවා හෘදේ වස්තු රූපය ජීවිතේන්ද්‍රිය රූපය අවසාන එක ආහාරජ රූපය. මෙන්න මේ 18 තමයි ඔය සම්මර්ෂණය කරන්නට උදව් කරගන්න උපකාර කරගන්න මේ ගෝචනය කරගන්නා වූ රූප ධර්ම ටික. මේ රූප ධර්ම ටික ASCII තමයි දැන් රූප 28ක් කිව්වනේම මේ රූප ටික ASCII තමයි අනිත් ඒවත් රූප ලක්ෂණ ගති තියෙන්නේ තව රූප 10ක් තියෙනවා ඒ 10 ගත්තන් පස්සේ 18 10 28යිනේ මේ රූප 28ට ASCII තමයි අර ඔය මේවා මෙනෙහි කර කර මෙනෙහි කර කර යනකොට අර මේ වගේ ASCII තිබෙන්නා වූ අනිත් 10ක් පතුවලා එනවා ඒ නිසා මේකට කියනවා සම්මර්ෂණය කරන්නට උදව් කරගන්න රූප කියලා. ඒකේ එක රූපයක් තමයි මේ ආහාර රූපය කියලා කියන්නේ. ආහාර රූපය. මේ ආහාර රූපය එතකොට ස්වභාව රූපයක් ඒ වගේම දැන් මේ ආහාර රූපයේ තිබෙනවා ඇතිවීමක්. උපාද ලක්ෂණයක්. ආහාර රූපේ තිබෙන නැතිවීමක්. ආහාර රූපේ තියෙනවා විනාශ වීමක්. ටිකක් වෙලා පවතිනවා ටික ඇති වෙනවා නැති තියෙනවා නැති වෙලා යනවා. ওই වගේ ලක්ෂණ ගතියක් තිබෙනවා මේ ওই ආහාරය. ඉතින් ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම තියෙන්නේ ඔක ඔය ওই රූපවල අස්සේ. අපි යන් තව එකක් මම අර මුලින් කියාගෙන ආපු එකක් තිබුණා. ඒ තමයි මේ ඕජා ආහාරය ඕජා ආහාරයේ ඇතුළේ තිබෙනවා ලක්ෂණ ගතියක්. ඒ ඕජාවට ඕජා ගතියට තිබෙනවා වෙන කාටවත්ම නැති පඨවි ගතියෙත් නැති තේජෝ වායෝ ගතියෙත් නැති වෙනත් අනිත් රූපවල කිසිම දෙයක අන්තර්ගතයක් නැති අමුතුම විදිහේ මේ ಗುಣ ස්වභාවයක් අමුතුම විදිහේ ලක්ෂණ ස්වභාවයක් අමුතුම විදිහේ ගති ස්වභාවයක් තිබෙනවා. ඔය ඕජා රූපේට. ඒ තමයි ඕජා රූපය කියලා කියන්නේ මෙතනින් දැන් මෙන්න මෙහෙමකු කියන්න පුළුවන්. දැන් ඕජාව කියලා කියන්නේ මොකද්ද? අපිට මේ ඇත්ත වශයෙන්ම මම මේ ඌජා කියන වචනය මං ඉස්සර වෙලාම අහලා තියෙන තුවාලයක් සම්බන්ධයෙන්. පොඩි කාලේ මට මතකයි. ඌජාව බහැපු තුවාලයක්. ඌජාව ගලන තුවාලයක්. මහා ඌජාව ගහලා ඌජාව ගලනවා කියලා කියන්නේ. ඒ ඉස්සර වෙලාම මට මේ ඔය ඌජාව කියන වචනය මේ ජීවිතයේ උපන් කාලයේදී පළමුවෙන් මට අහුවෙන්නේ හමු වෙන්නේ තුවාලයක් හරහා. අපි ඉස්සෙල්ලාම යමක් හිතට දාගත්තා නම් හැම වෙලාවෙම ඕක තමයි එන්නේ. මේ ඕජාව. ඕජාවටත් ඕක තමයි වුනේ. ඊට පස්සේ පසු කාලීනව ඔය පසු කාලීනව ධර්මයෙන් ඉගෙන ගන්නකොට මේක ඩිංගක් වෙනස් වුණා. ඒ කියන්නේ ඒ ඒ තමයි මේ රස ඕජාව කියලා පොළවේ රස ඕජාව එකක් තියෙනවායි කියලා. ඊළඟට තව එකක් ආවා මේ ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ තවත් එකක් තමයි මේ ඔය ඕජාව කියන එක දැනගන්න හේතුව අපිට පුංචි කාලේ ඉගෙනුවා මේ බෝධිසත්වයන් වහන්සේගේ සතර පෙරනිමිති ගැන උගන්නකොට උගන්නන අය ඉස්කෝලේදී කියලා දුන්නේ මේ සතර පෙරනිමිතිය තුවාල දාපු මේ ලෙඩෙක් අර තිබුණානේ වයසක කෙනෙක් ලෙඩෙක් ඒ වාගේ මලමිනියක් ශ්‍රමණ රූපයක් කියලා ඒ ලෙඩා ගැන කීතන කොටත් ඕජා කියන වචනේ අහන්න ලැබුණා. ඔය එකක්. ඊට පස්සේ මේ තා ඊට පස්සේ පොඩ්ඩක් වෙනස් වුණා. ඒ වෙනස් වුණා ඒ තමයි දෙවියෝ ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් දෙවියෝ ගැන කතා කරනකොට ඒගොල්ලෝ කන්නේ බොන්නේ නෑ අර මේ නමුත් ඒගොල්ලන්ට තියෙනවලු දිව්‍ය ඕජාව කියලා එකක්. ආන්න එතන තමයි ඕජාව කියන වචනේ පොඩ්ඩක් හොඳ පැත්තකටත් මේක තියෙනවා ඕජාව කණ්ඩ පුළුවන් දෙයක් තියෙනයි කියලා තේරිච්ච තැන. ඔහොමම යනකොට තමයි මේ ඕජාව හැම එකමක් අස්සේ තියෙනවයි කියලා පස්සේ තමයි තේරුම් ගන්නේ. දැන් අපි හැම වෙලාවෙම මේ ඕජාව කියන වචනය පාවිච්චි කරන්නට ග්‍රහණය කරගන්න තැනක් තියෙනවනේ. මුලින්ම ගන්න එක තමයි හිතේ හොඳට print වෙන්නේ. හැබැයි මේකේ තේරුම් ගන්න ඕනේ මේ අද කතා කරන ඕජාව ඇවිල්ලා දැන් මොකද කියන්නේ ඕජාව කියලා කියන්නේ මෙතනින් තව තැනකට ගලාගෙන යනවා. ඕජා ඕජා ස්වરૂපය කියලා කියන්නේ. මේ ඕජාව කියලා කියන්නේ supportive condition එකක්. supportive condition කියලා කියන්නේ මේ තමන්ගේ ස්වરૂපෙන් අනිත් තේකට පොඩි උදව්වක් ප්‍රදානය කරන උපකාරයක් කරන ශක්තියක් ලබා දෙවන ඒකට ගලාගෙන යවන්නා වූ ගති ස්වභාවයක් තමයි ඕකේ ලක්ෂණය. ඒකට කියනවා ඕජා ලක්ෂණය. ගලාගෙන යෑම, උදව් වීම, උපකාර වීම රූප වශයෙන් උපකාර වීම ලක්ෂණයකට තිබෙනා වූ ಗುಣ ස්වභාවයක්. ඊළඟට මේ දැන් මේක ඒක ලක්ෂණය කරගෙන දැන් මේ ඒ ලක් ඔය හැම එකටම තියෙන එක්තරා විදිහක ක්‍රියා ස්වરૂපයක්. දැන් මේ ඔය භාවනා කරගෙන යනකොට අවසානයේදී අපි ඉස්සරහා කියන මෙහෙම අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි අර මේ ඊළඟට මේ රූපේ මෙහෙමයි මේ රූපේ මෙහෙමයි ඔහොම බැලුවන් පස්සේ මේ අපිට පේන ඇත්ත වශයෙන්ම මේ අපි දකින දේවල් අපි දකින දේවල්, අපි අහන දේවල්, අපි මේ ඔක්කොම අත්විඳින දේවල් සියල්ලක්ම ඇවිල්ලා එක් විවිධ විවිධ ස්වාභාවික ධර්මවල ක්‍රියාකාරී ගති තමයි ඔය තියෙන්නේ. හැම එකම තියෙන ක්‍රියාකාරී. හුළඟ හමාගෙන යනවා. වතුර ගලාගෙන යනවා. ඒ වගේම කඳු පෙරලිලා යනවා. ඒ වගේම මිනිස්සු ඇවිදිනවා. අද කියලා එකක් එනවා, හෙට කියලා එකක් එනවා. වෙනස් වීම තියෙනවා. හැම එකකම තිබෙන්නේ එක්තරා ක්‍රියා මේ ක්‍රියාකාරී ස්වභාවයක්. එහෙම නැත්නම් ක්‍රියාත්මක බොහොම ඇක්ටිව් ගතියක් එනියම් ක්‍රියාත්මක එනර්ජි කියලා කියන්නේ මිනිස්සු අන්න ඒ වගේ එකක් තියෙන්නේ. මේ ඕජාවට තිබෙනවා ගතියක් එයාට තියෙන ක්‍රියා ස්වරූපයක් තිබෙනවා එයාට කරන්න පුළුවන් ඒ ඕජාව එහෙම නැත්නම් ඕජා රූපේට කරන්න පුළුවන් ක්‍රියාව තමයි තමන්ගෙන් අනිත් අයට ගිහිල්ලා මේ තමන්ගෙන් අනිත් අයට නිකන් තල්ලු කරගෙන ගිහිල්ලා මේ උදව් කරන්න පුළුවන් අනිත් එක ඕජා රූපයක් කෝජා අෂ්ටමක රූපයක් හදන්ට උදව් කරන්න පුළුවන් හැකියාව තමයි මේ ඕජා රූපෙට තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් අපිට ඔක තේරෙනවා. ඒ තේරෙන්නේ කෑම කෑවන් පස්සේ පණ ගහනවා කියලා. පණ ගහන්නා වූ ගතිය තියෙනව දෙයක් හැටියට තමයි අපිට තේරෙන්නේ වැටහෙන්නේ. අපිට නිකන් හිතට අහු වෙන්නේ ඒක. අනිත් එක තමයි මේ ඕජාවට ආසන්න කාරණයක් එපායි. ආසන්න කාරණයක් තමයි ආසන්නම ඒ ඕජාව තිබෙන්නා වූ තමයි මේ වස්තු කියලා කියන්නේ ආහාර වස්තු හැටියට ওই රූප තියෙන්නේ පටවියාපෝ තේජෝ වායු වලින් හැදිච්ච මේ ආහාර වස්තු තියෙන ඕවා තමයි ඕජා රූපේට ඉන්න තියෙන තැන් ආසන්නකාර. ඒ නිසා මේ ඔය ඕජා රූපේ තිබෙන ඕජාම ලක්ෂණය ඒකේ තියෙන ක්‍රියාත්මක කෘත්‍ය ලක්ෂණය කෘත්‍ය ගතිය ඊළඟට අපිට ඒක දැනෙ හිතට වැටහෙන දැනෙන ගතිය සහ ඒ පවතින ආසන්නම ළඟම කාරණේ මේ හතරත් අපි මානසිකාරයේදී උපකාර කරගන්න දැන් අපි ආපහු යම්. අපි ආපහු ගිහිල්ලා අපි මතක් කරගත්ත ටික හිතාගනිමු. මේ පින්වතුන් මම කිව්වා ඉස්සර වෙලාම මානසිකාර කියලා වචනයක් තියෙනවා කියලා. මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කරනවා, හිතනවා, මෙනෙහි කර කර යනවා. ඊළඟට හිතින් අරමුණක් අරගෙන ඔය ගැන හිතනවා. ඊළඟට ඒකට මෙනෙහි කරන ඥානවන්තව මෙනෙහි කිරීම නුවණින් මෙනෙහි කිරීම කියලා එකක් තියෙනවා. ඒක වරද්දලා මෙනෙහි කිරීම හිතා ගැනීම කියලා තව එකක් තියෙනවා. දැන් මේ ආහාර වලට මේ ඒක තියෙනවනේ වස්තු ආහාරය ඕජා ආහාරය කියලා එකක්. ඔකට සමහරට කියන සසම්භාර කියලා කියනවා. රූප දැන් මේ වස්තු ආහාරය අපි පරිහරණය කරනවා. වස්තු ආහාරය පාවිච්චි කරනවා කනවා බොනවා. ඒකේ මේ අපි සමහර වෙලාවට හිතන්නේ නැහැ මෙනෙහි කරන්නේ නැහැ ඒකේ ASCII ඕජා ආහාරය තියනවායි කියලා. අපි නිකන් පොඩි හිතට මේක ශක්ති සම්පන්නයි ගුණයි කියලා විතරක් නම් ඉතින් ඔහොම යන් සාමාන්‍ය සරලව ගන්නවා. හැබැයි ඊට වඩා වැඩියෙන් හිතන්නේ දැන් මේ භාවනා මානසිකාරයේදී මෙන්න මේ කියලා දීපු ලක්ෂණ ගතිය රස ගතිය කෘත්‍ය ස්වභාවය ළඟ ආසන්න කාරණය ඌව හොඳට මෙනෙහි කරන. ඔය මෙනෙහි කිරීම ඒ කරනකොට කෑම වලට තිබෙනා වූ රස තෘෂ්ණාවත් අඩු වෙනවා ඒ වගේම බැඳීමත් අඩු වෙනවා රූප පිළිබඳව අවධානයත් වැඩි වෙනවා රූප කියලා කියන්නේ තවත් එකකට උදව් කරන්නා වූ ගතියක් යුක්ත වෙච්ච එක්තරා ධාතු ස්වභාවයක් ඒ කියලා මෙනෙහි වෙනවා ඒකේ එහෙම ඇරෙන්න මම කියලා කෙනෙක් නෑ කියලත් මෙනෙහි වෙනවා. ඒ වගේම තමයි ඉස්සර වෙලා යම්කිසි දෙයක් අපේ ශරීරයට දැම්මනම් ඒකේ තිබෙන ශක්තිය සදාකාලික නෑ කියලත් මෙනෙහි වෙනවා. ආයෙත් කෑම අවශ්‍ය වෙනවා කියලා කියන්නේ ඒ කන්නා වූ දේවල් අතුරේ රස තිබෙන්නා වූ ශක්තියට ඕජාවට සදාකාල රැඳෙන්න බෑ කියන එක තේරුම් යනවා. ඒවා අනිත්‍යයි කියලා තේරුම් යනවා. ඒ වගේම තමයි ඒක හොයන්න ගියාන් පස්සෙත් ලබා ගන්න ගියාන් පස්සෙත් දුකයි කියලා තේරෙනවා. ඇතුළට දාපු ආහාර ටිකේ ශක්තිය ගෙවගෙන යනකොට තව නැවත අවශ්‍ය වෙනවා. ඒකත් දුකයි කියලා තේරෙනවා. ඒ කියන්නේ ශාරීරික මේ ඕජාව තුළ ඒ විදිහට ඉන්න පුළුවන් නොවිනාශ පවතින්න පුළුවන් ගතියක් නැහැ කියන එකයි. ආන්න එක තමයි අනාත්මය. අන්න ඒ ධර්මය තේරුම් ගන්නට මේ ආහාර පිළිබඳව මේ විදිහට හිතීම මෙනෙහි කිරීම අපිට ඊ타මත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පවතින මේ සත්වයාගේ රූප මේ සවිඥානික ශරීරයක ඇති වෙලා පිහිටලා මතුවලා තිබෙන රූප බලන් රූප පිළිබඳව රූපවලට උදව් කරන උපකාර කරන ගතියට කියනවා ඕජා රූපය කියලා ඒ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයෙන් කරයින් පස්සේ ඇලීමක් බැඳීමක් නැතුව ඒවා පැතීමක් නැතුව නැවත කවදාකවත්ම එවැනි ආහාර මට ලැබේවා කියලා පැතීමක් බැඳීමක් නැතුව තමන්ගේ හිතේ විනිර්මුක්ත කරගෙන සෑම දිනාටම නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී මෙන්න මේ කරුණු ටිකත් එක අද දවසේ මේ පින්වුතුන්ට කියන්න කියලා හිතාගත්තේ ටික මම නවත්තනවා. ඒකේ මම කෙටියෙන් මතක් කරා ස්පර්ශය කියලා කියන ආහාරය ඒත් උදව්වක් වේදනාවට. මනෝ සංචේතනා ආහාරය ඒත් ආහාරමේ උදව්වක් උපකාරයක් ප්‍රතිසන්දි විඥාණයට. ඊළඟට ප්‍රතිසන්දි විඥාණය කියලා කියනා වූ එය උදව්වක් උපකාරයක් අර අනිත් මේ නාම රූප ධර්මයන්ට. මේවා උදව්වක් උපකාරයක් කර්මයෙන් හටගත්තා වූ රූප ධර්ම පවත්වාගෙන යෑමට. ඒ නිසා රූප මානසිකාර්ය સિદ્ધ කරලා රූපයන්ගේ අවබෝධය හදාගෙන රූපයන් පැතීම නතර කරලා රූපයන්ගේ තණ්හාව නැති නසාගෙන රූපයන්ට නිර්ලෝභීව රූපයන්ගෙන් හිත නික්මවාගෙන අයින් කරගෙන නික්කම්මේ වඩාගෙන ධාතු ස්වභාවයක් හැටියට Tamanට අයිති නැති දෙයක් මේ තියෙන්නේ කියන එක පිළිබඳ හේතු තේරුම් අරගෙන Tamanට අයිති නැත්නම් ඒක තබා ගන්නට මහන්සි ගැනීමක් පිළිබඳ හිතන්නේ නැතුව ඒ වගේම තණ්හාවෙන් හිත මුදවාගෙන රූප නැති රූප ගැන හිතන්ට හිතක් නැති රූප ගැන මෙනෙහි කරන හිත් නැති හිතිමුත් මිදුනා වූ තැනක් වන රූප වලින් සම්පූර්ණ මිශ්‍ර නොවුනා වූ තැනක් වන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සෑම දිනාටම සුවසේම අවබෝධ වේවා නිවන් පිණස මේ ශ්‍රවණය හේතු උපනිශ්‍රේ වේවා කියලා මං මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නෑ මට ඇත්තටම මේ ස්වාමින් වහන්සේ මේ ස්වභාව ධර්මයේ පාඩමක් හරියම මේ ලස්සනට අපිට තේරෙන විදිහට කියලා දුන්න ඇත්තටම මේ හිතා ගන්නත් බෑ මට ඔබ වහන්සේ ආහාර ගැන කියලා දීපු පාඩම තනිකර මේ මම හිතන්නේ අර විටමින් අපි ගන්නේ දැන් අපි ගොඩක් වෙලාවට දොස්තර මහත්තයා ළඟට ගියාම කියනවනේ ඔයාට ලේ නෑ කැල්සියම් නෑ අර එහෙම කියලා. එතකොට මේ දොස්තර මහත්තයා අපිට එතකොට පෝජාව ටිකක් තමයි මං හිතන්නේ දෙනවා ඇත්තේ විටමින් කියලා මේ අනිත් එක දැන් ගොඩක් වෙලාවට අපි ස්වභාව ධර්මී කකුල් රිදෙනවා එහෙම කියලා ගියාම මේ ගොඩක් වෙලාවට දෙන්නේ විටමින් D මොකද මේ ලංකාව වගේ රටවල් වල අයට හොඳට හිරු එළිය තියෙනවා දැන් අපි ඉන්න රටවල් වල කට්ටියට එක කාලයකට විතරයිනේ හිරු එළිය තියෙන ඉතින් මේ මට හිතුණා ඔබ වහන්සේ මේ ඕජාව මේ විශාල විස්තරයක් කරමින් කරේ අපි කොච්චර ස්වභාව ධර්මයට සම්බන්ධව මේ අපි මේ බොරුවට මේ තණ්හාව කරගෙන ඉන්නේ මේ කිසිම තේරුමක් නැති දෙයක් නේද කියන එක මම හිතන්නේ මං හිතුව හැටි හරි කියලා මට හිතෙනවා ඔබ වහන්සේට තුරුවන් සරණයි. ඒකටම චුට්ටක් මම එකතු කරන්නම් ගෞරවනීය සාමින් වහන්සේ, කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන් තුරුවන් සරණයි. මේක අහගෙන ඉන්නකොට ස්වාමීනාන්සේ මට හිතුණා දැන් මේ ඕජා රූපය තුලම තුලින්ම අපිට පේනා නේද මේලා අර උපජේ සන්තති ජරතා අනිච්චතා කියන රූප හතරත් මේ ඕජා රූප මානසිකාරයේදී දකින්න පුළුවන් නේද කියලා වගේ හැඟීමක් මට ආව ස්වාමීනාන්සේ ඒක හරිද කියලා පොඩ්ඩක් කියලා දෙන්න බුතරුවන් සන්න. හොඳයි සෑම දිනාටම තෙරුවන් සරණයි මේ අර ඉස්සර වෙලාම කතා කරපු අර ඒ මහත්මිය කියපු දේ හරි අපිට විටමින් වශයෙන් දෙන්නේත් ඒ අවශ්‍ය කරන්නා වූ ඕජා ස්වરૂපය ඒ ඕජා ගතියක් ඒකේ තියෙන නිසා විටමින් වශයෙන් කන බොන දේ වශයෙන් පෝෂ්‍ය දාහක ආහාර හැටියට කියන දේවල් වශයෙන් ඔය ඒ කියන්නේ හැම එකකම ඕජාස රූපෙත් තියෙනවා. ඒක හරි. ඊළඟට මම අර අපේ දලුවත් මහත්මයා කියපෝ ඒ කාරණය විස්තර කරන්නට යන්න කලින් අපේ කාන්ති නෝනා කියපු කාරණේ කියන්නම් ඒ කාන්තිනුණ හිතපු හැටි හරි. එහෙම හරියන්නේ මෙහෙමයි. මම මම කිව්වා කිව්වා රූප 28ක් තියෙනවයි කියලා ඒකෙන් 10ක් අයින් කරනවා. එතකොට නිස්පන්න රූප හැටියට තිබෙනවා රූප 18ක්. ඒ 18 පළවෙනි එක ගත්තම බලන්න පළවෙනි එක පඨවි. අපි පටන් ගන්න එහෙමනේ. පඨවි ධාතුවේ තිබෙනවා ඇතිවීමක් පඨවි ධාතුවේ තිබෙනවා පැවතීමක් පඨවි ධාතුවේ තිබෙනවා විනාශ වෙන්න යෑමක් පඨවි ධාතුවේ ඇතිවීමක් තියෙනවා පඨවි ධාතුවේ ඇති වෙලා ඉදිරියට පවත්වාගෙන යෑමක් තියෙනවා තැනකදී නැති වෙන්න පටන් ගන්නවා සම්පූර්ණ නැති වෙනවා එතකොට ඔය ගතිය සාධාරණයි ආපෝ ධාතුවේ ඇති වෙනවා වැඩෙනවා තිබිලා නැති වෙලා විනාශ වෙලා යනවා එතකොට මේ පඨවි ධාතුවට සම්බන්ධවම තමයි උපචය සන්තති ජරතා අනිච්චතා තියෙන්නේ ආපෝ ධාතුවට සම්බන්ධවමයි උපචය සන්තති ජරතා අනිච්චතා තියෙන්නේ. ඊළඟට තේජෝ වායෝ වල උපචය සන්තති ජරතා අනිච්චතා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රසාද රූපයේ උපචය සන්තති ජරතා අනිච්චතා තියෙනවා. සෝත ප්‍රසාදයේ ගාහන ප්‍රසාදයේ ජීවහ ප්‍රසාදයේ Eh, කායප්‍රසාදයේ තිබෙනවා උපචය සන්තති ජරතා අනිච්චතා. ඊළඟට තියෙනවා වර්ණ රූපයේ සද්ද රූපයේ ගන්ධ රූපයේ රස රූපයේ උපචය සන්තති ජරතා අනිච්චතා තියෙනවා. ඒ වගේම තමයි භාව රූප දෙකේ ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ උපචය සන්තති ජරතා අනිච්චතා තියෙනවා. හෘදේ වස්තු රූපේ උපචය සන්තති ජරතා අනිචිතා තියෙන. ජීවිතින්ද්‍රිය රූපේ උපචය සන්තති ජරතා අනිචිතා තියෙන. ආහාරජ රූපේ උපසේ ඕජා රූපේ උපචය සන්තති ජරතා අනිචිතා තියෙන. ඒ නිසා උපචය සන්තති ජරතා අනිච්චතා කියන මේ ලක්ෂණ රූප ටික ඔය රූප වලින් අයින් කරන්නට බැරි හින්දා ඕවා අස්සේම තියෙන හින්දා තමයි ඒ රූපවලට කියන්නේ ලක්ෂණ රූප කියලා. හැබැයි ලක්ෂණ රූප කියන જાතිය කර්මයෙන් හටගන්නව නෙවෙයි. ඒ වගේම ඔය කර්මයෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න, ඍතුවෙන් හටගන්න, ඒ වගේම හිතින් හටගන්න රූප අස්සට ඒවා එනකොටම වදින ලක්ෂණ හින්දා ඔවට කියනවා ලක්ෂණ රූප කියලා. ඒ නිසා මේ ඔය ටික හොමයි. ඒක නිසා එකේ ඒ හිතපු තාලේ හරි. අනිත් එක තමයි නිස්පන්න රූප කියලා જાතියක් යව කියන්නේ. මම කියවනේ නිස්පන්න කියලා. මේ නිස්පන්න කියලා කියන්නේ ඕකට තවත් වචනයක් කියලා කිව්වොත් එහෙම කොහොමද? ආ උප්පන්න රූප කියලා කියන්න පුළුවන්. සරලව. නිෂ්පන්න රූප කියලා කියන්නේ හේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් හටගන්නේ මේවා. මේවට අවශ්‍යයි ප්‍රත්‍යක්. ඔය මේ ප්‍රත්‍යයෙන් හටගන්න දැන් දැන් රූප ඇති වෙන මතුවෙන හදන හේතු හතරක් තියෙනවා. ඒ තමයි එකක් කර්මයෙන් හට ගන්නවා. කර්මයෙන් චිත්තයෙන් හට ගන්නවා. ඒ වගේම ඍතුයෙන් හට ගන්නවා. ආහාරයෙන් හට ගන්නවා. ඒ නිසා මේ ධර්මතා හතරෙන් හට ගැනීමට යටත් වෙන මේ වගේම මේ මේවා හේතුවකින් හටගන්නට තියෙන හින්දා මේවට කියනවා නිස්පන්න රූප උපදවා දෙන්නා වූ රූප වශයෙන් කියලා. ඊළඟට තව එකක් තිබෙනවා මේ ඒ එකම කියන්න ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ චක්කු සෝත ගාන જીවහා කාය වර්ණ සද්ද ගන්ධ රස ස්ත්‍රී භාව පුරුෂ භාව හදේ රූපය ජීවිත රූපය ආහාර රූපය කියන මේවා ඇවිල්ලා ඔය හේතු මේ ඒකෙන් විශේෂයෙන්ම සමහර ඒවා විශේෂයෙන්ම කර්මෙන් හට ගන්නවා අර හේතු වලින් හට ගන්නවා නිස්පන්නයි හැබැයි අනිත් ඒ කියන්නේ රූපයක අනිත්‍ය කියන එක අනිත්‍ය ලක්ෂණය කර්මෙන් හටගන්න එකක් නෙවෙයි රූපයේ උපාදී කියන එක කර්මයෙන් හටගන්න එකක් නෙවෙයි. ඒවා කර්මයෙන් ඇතිවෙන රූපවල කැවිලා තිබෙන ගති. ඒක නිසා ඒවා වෙනස් කරන්නට ඕන හින්දා තමයි නිස්පන්න රූප කියලා කියන්නේ. ආ අනිත් එක භාවනාවකට මෙනෙහි කරන්න ගියන් පස්සේ මෙහෙමයි. භාවනාවකට මෙනෙහි කරන්න ගියන් පස්සේ ඔය සමහර මේ දැන් අපිට පේන්නේ දැනෙන්නේ වර්ණ රූපේ විතරයිනේ. පේනවා නම් ඇස් දෙක අරගෙන ඉන්නලාට ඔය වර්ණ පාටක් තමයි අපි ඇහි වදින්නේ. ඒකට ඔන්න හරි. අනිත් ඔය ඕජා රූප හිම හරිම සියුම්. ඒක නිසා දැන් බෙහෙත් පෙත්තක් පේනවා. කෑම ටිකක් පේනවා. බත් පිඩක් හොඳට අනාගන්ත එහෙම පුළුවන්. හලියෙන් හරි මොහොකින් හරි බෙදාගෙන පිඟානේට තැටියට බෙදාගෙන අනාගෙන ඊට පස්සේ ඒ ටික දර්ශනීයයි එතෙන්ට එනකල් ප්‍රියකරු දර්ශනීයයි එතෙන්ට එනකල් එතෙන්ට එනකල්ම පිඟානේ ඇනෙනකල්ම හිතාගත් රසක ආකාරයේ ඒකේ තිබෙන හැඩේ රහ විඳින ඇහෙන් රහ විඳින ආහාර කොටස. ඕක දැන් අපේ අතින් කටට ඇවිල්ලා දර්ශනෙන් දර්ශන පරාසයෙන් මැකී යනවා. එතනින් එහාට පේන්නේ නැහැ. පිඟානෙන් සමහරට ගන්න පොඩ්ඩ පිඟානෙන් එසවෙන කල්ම විතරයි ඕක තියෙන්නේ. එතනින් පස්සේ දර්ශනපතෙන් ඉවත් වෙනවා. එතකොට ඇහි සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ආහාරයේ මුදු ගතිය රළු ගතියත් එක්ක ගනුදෙනුවක් ඊළඟට. ඊට පස්සේ රසත් එක්ක ඝට්ටණය වෙනවා ඔන්න බඩට ගිල්ල. ඔතනින් පස්සේ කිසිම જાතියක කිසිම විදියක ඒ කාපු ටිකත් එක්ක අපේ හිත ගනුදෙනු කරන්නේ එකම එකයි වෙන්නේ වැඩියෙන් කෑවොත් එහෙම ඇඟට අමාරුයි. දැන් ඊළඟට ඕක පේනවද? නැහැ. ටික වේලාවක් යනකොට දිරවලා ඊට පස්සේ අඩු වෙනවා. එතකොට දැනෙන්නේ මෙන්න මේක අපි මෙනෙහි කරන විදියක් තියෙනවා. මෙනෙහි කරන විදියක් තියෙනවා. ප්‍රාථමිකයා ඕක අල්ලන විදියයි හුරු කෙනා අල්ලන විදියයි දෙකක්. අපි හිතමු හුරු කෙනා අල්ලනකො ඔය දැන් එකයි කියන්නේ හුරු කෙනා අල්ලන්නේ කොහොමද? ඉස්සර වෙලාම ආහාර කතා නැතුව එලා ආහාර කතාවක් නැතුව ඔය මේ විඥාන කතා මොකක්වත් නැතුව එක්කෙනෙකුට කියනවා යන්න කියලා ගිහිල්ලා භාවනා කරන්න අරුණක් දෙන ආනාපාන සතිය හරි ධානා හරි මොන මොනා හටියක් කරලා ඔන්න හිතේ එකඟතාවයක් හදාගන්න. හිතේ එකඟතාවයක් හිතේ සංසුන්කමක් හිතේ සමාධි ගතියක් හොඳට අදා ගන්න සමාධි ගතිය වඩලා වඩලා වඩලා හොඳට සමාධියේ තෙත් වෙන්න හිත. එතකොට ධානයේකට මම මේ කියන්නේ එක විදියක් අපි හිතමු පළම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුත්ථ ධානය හොඳට හම්ුණයි කියලා. මේ සමාධිමත් හිතේ සමාධිමත් හිත ඇවිල්ලා මේ ප්‍රඥාවට කිට්ටු ධර්මයක්. සමාධියත් සමාධිය කියලා කියන්නේ ප්‍රඥාවට ළඟ ධර්මයක්. සමාධිය ළඟ සමාධිය අල්ලාගෙන තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ කියන්නේ මේ සමාධි ප්‍රඥා කියලා කියන්නේ සහ සමාහිතෝ යථාභූතම් පච්චසි කියලා කියන්නේ. සමාධිමත් වූ හිත ඊට පස්සේ මොකද කරන්නේ? ওই ශරීරයේ ඇත්ත තුල් පැත්තට ඔය සමාධි ආලෝකය සමාධි ගුණය සමාධියේ තිබෙන ප්‍රභාස්වර ගතිය වෙන වෙන ලෝකයේ හැමතැනම එහා ගෙදරයි මෙහා ගෙදරයි අල්ලපු ඇත්තයි මෙහා පැත්තේ සත්වයෝ ඉන්නවද ඔව්වා ගැන හිතන්ට මෙනෙහි කරන්ට දාන්නේ නැතුව හිමීට මොකද කරන්නේ මේ ප්‍රඥා ආලෝකය හිමීට යොදනවා තමන්ගේ ශරීරයට සමන්ගේ ශරීරයට මේ ප්‍රඥා ආලෝකයේ යෙදුවාම මේ කියන්නේ සමාධි ගුණය යෙදුවෙන් පස්සේ ඒ තිබෙන්නා වූ රූප මණ්ඩල අපේ ළඟ තියෙන රූප මණ්ඩල පේනවා. සම්ත්‍ත්‍ති වශයෙන් ඊළඟට කර්මජ රූප, ආහාරජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප ඕවා හොඳට පේනවා. මේකත් තේරුම් ගන්න ඔය රූප සංග්‍රහය කියලා කියනකොට පොතේ ලියලා තියෙන්නේ මෙහෙමයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ওই විදිහට තමයි. හැබැයි එහෙම ලිව්වට පොතේ ඕක අපි ඔහොම හිතේ තියාගෙන හිටියට පොතෙන් අරගෙන අවබෝධ කරගන්න ගියයින් පස්සේ පොතේ තියෙන ලිස්ට් එකට එන්නේ නැහැ. සමහර වෙලාවට ඕකෙන් අන්තිමේ අයින්ද පුළුවන් පළමුවේ එක්කිනා අයින්ද පුළුවන් බැඳහැවකින් එන්න පුළුවන් ප්‍රකට ධර්මයක් හැටියට තමයි එන්නේ. ඒ ඒ දේ ප්‍රකට වෙනවා ඒක තමයි පේන්නේ. ඒ නිසා එහෙම සමාධිය යොමු කළ බලනකොට ආහාරජ රූපය ඔය ASCII ක්‍රියාත්මක වෙන ස්වභාවය හැටිය හොඳට තේරෙනවා ඔන්න එක ක්‍රමයක්. ඔය අනේ ඔය ආහාරජ රූපයේ අර අනිත් 17ත් ඔය වගේ ඔකත් එක 18යි ඊළඟට අනිත් ක්‍රමේ ඔය භාවනාවෙන් එක විදියක් තවත් එකක් තමයි මේ අහුල අහුල අහුල අහුල මේ බලනවා ඒ තමයි මේ ඉස්සර තිබුණා මේ මම හිතේ දැමුත් තියෙන මේ රටවල් වල නැහැ. වීත් එක්ක වීත් එක්ක වී ගල් ඇතුව බත්තු වෙලා කනවා ඊළඟට මේ වී ගල් නැතුව හොඳට ගරලා පොළලා බත් උයාගෙන කනවා හොඳට හාල් සුද්ධ කරලා වී තෝරලා පොළලා හලලා හාල් ගරලා පිරිසිදු කරලා ඒ විදිහට ඉවන් පස්සේ කෑම හරි පහසුයි. සමාධිය හොඳයි. ඉතින් ආය දෙයක් හිතන්න දෙයක් නැහැ. ඒකේ තිබෙන රස ඒකේ තියෙන රසය ඉතින් විඳින්න පුළුවන්. ඉතින් ඒකේ කරදරයක් නැහැනේ. ඒ කියන්නේ ගල් වැලි අරවම නැහැ. තවත් ක්‍රමයක් තියෙනවා ගල් වැලි ගරන්නේ කියන්නේ නැතුව ඒවත් එක්ක කනවා. අතට අහුවෙච්ච එක වැලි කැටේ යන්තම් ඒ කන ගමම්ම තෝරලා අයින් කරනවා. සමහරට කටට අහුණන් පස්සේ ඒ හරිය අයින් කළ හිමීට අයින් කරනවා. සමහරට වීගිඩියක් අහුවෙනවා ඊට පස්සේ පොඩ්ඩක් රස අමතක වෙනවා ඊට පස්සේ ඒක අයින් කළා දැන්. ඔන්න ඔය වගේ අහුලා අහුලා මේ ගල් කැට වී කැට අහුලා අහුලා විසික් කර කර මේ කන විදියක් තියෙනවා. සමහරලාට ඒ එහෙම කණ්ඩ ගියන් පස්සේ වෙන්නේ කෑමේ රස දැනගන්නවට වඩා මේ වී යටත් එක්ක වී ගෙඩි වැලි කැටත් එක්ක පොරාලපු ගතියක් තියෙනවා. හැබැයි පොඩ පොඩ්ඩේ එහෙම මෙහෙන් ඉතින් ඔය දැනෙච්ච ගතියකුත් තියෙනවා. ඔය වගේ තමයි මේ සමාධිය නැතුව ඔය මේ ආහාරජ රූපේම ගන්න ගියන් පස්සේ හරියට හොඳට හිත හිතා හිත හිතා ගිහිල්ලා මේ මේ විදිහට වෙන්න ඇති මේ විදිහට වෙන්න ඇති කියලා හිත හිතා අර මේ ආන්න එහෙම ගතියක් තමයි සමාධිය නැති වුණයින් පස්සේ ඔය ආහාරජ රූප අරවා මේවා මේ හිතලා මෙනෙහි කරන්නට ගන්නට වෙන්නේ. අරක ඇවිල්ලා කෙලින්ම ළඟට ගිහලා ගන්න. ඒ නිසා ඔය විපස්සනා ක්‍රමයයි සමත ක්‍රමයයි අතර ඒ තුලින් ගියයින් පස්සේ ඔය නිස්පන්න රූප අහුවෙන තාලේ ඔන්න ওই විදිහට තමයි තේරුම් ගත යුතු වන්නේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ තාම සරල කරලා මේ දේ පෙන්නකොට මේ වගේ අදහසක් ආවසනන්ත මේ පොදු බවක් ඇත්තටම ඕජාව මට්ටමට එනකොට දැන් අපිට ගහකොළ ස්ත්‍රී පුරුෂ ළමයි එහෙම කියලා හිතනකොට වෙනස් වෙලා පෙනෙන්නට ඕජාව මට්ටමට සමා වෙන්න දැන් එහෙනවද හොඳයි සයන්ස පොදු බවක් වගේ දැනෙනවා. ඒ මොකද සාමාන්‍ය ඕලාරික තත්ත්වයේදී පෙනුන් නැති වුණාට ඕජාව මට්ටමට එනකොට පොදු බවක් දැනෙනවා. මෙතනදී අපි කොටසක් මේ හැමෙන් ඇතුළට ආවහම මම කියලා මගේ කියලා ගන්න බවකුත් දැනෙනවා. ඒ ඒ සිත්විල්ල ගැන ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති යම් කිසි දෙයක් දරුවන් සරණයි. ඔය ඒ මගේ කියලා මට කියලා ගන්න ගතිය තිබෙනවා. මේ ඒක අහුවේගෙන ගානකට යන්නේ ඔක. ආහාරය ඉස්සර වෙලාම වස්තු වශයෙන් මගේ කරගන්නවා. ඒක ඒක මම නෙවෙයි. ඒක මගේ කරගන්නවා. ඒ කියන්නේ මගේ ආහාර මට අයිති ආහාර ටික මගේ බත් පිඟානේ මගේ කෑම ටික කියලා මේ ඒක මම මට අයිති දෙයක් හැටියට ඒක වස්තු වශයෙන් ගන්නවා. ඊළඟට කෑම කෑවට පස්සේ අර කෑම වල තිබෙන ඕජාව ගිහිල්ලා ඇතුළට ගියයින් පස්සේ ඊට පස්සේ ආ හොඳයි. දැන් මේ මගේ කෑමවල පණ කියලා කියන්නේ මගේ කෑමවල ශක්තිය කියලා කියන්නේ එතකොට කියන්නේ මට දැන් හයියයි කියලා. මම හොඳට මට පණ තියෙනවා. මං හොඳට ශක්තිමත් කියලා ඊට පස්සේ අර අර ඉස්සර වෙලා මගේ කියලා මගේ කියලා දාපු ටික ඊට පස්සේ මගේ කියන එක පැත්තකට ගලවා විසික් කරලා ඊට පස්සේ මම හොඳ ශක්තිමත් කෙනෙක් කියලා අර පිටින් ආපු ශක්තිය මම කරගන්න. එහෙම තියෙනවා ඕකි. එතකොට මේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම තමයි ඔය ආහාරය හරහා ආහාරය හරහා මට අයිති ඊට පස්සේ මට අයිති දෙයක් ලෝකයේ කියනට වඩා මම මම හයියයි ශක්තිමත් ඊළඟට මම කියන එක හොඳට කාවැදිලා ඒවට රිංගන තාලෙ තමයි අපි ওই විදිහට අල්ලගන්න. ඒ විදිහට තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් තෙරුවන් සරණයි අවසරයි සායනාස මම අහලා තියෙනවා සායනාස මේ ඕජාව උපදින් උපද්දන්න කර්මයෙන්ුයි චිත්තයෙන්ුයි ඍතුවෙන්ුයි ආහාරයෙන් හතරෙන්ම පුළුවන් කියලා. එතෙන්දී පොඩ්ඩක් මට තේරුම් කරලා දෙන්න පුළුවන්ද කර්මයෙන්ුයි චිත්තයෙන්ුයි කොහොමද ඕජාව මේ සැක හැදෙන්නේ කියලා. අවසරයි. ඒක වෙන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ මෙහෙමයි ඒක කර්මයෙන් චිත්තයෙන් ඍතුවෙන් ආහාරයෙන් කියන හතරෙන් ඕජා රූපය වෙනමම උපදන උපදවන්නේ නැහැ. වෙනමම උපදවනව නෙවෙයි. රූපවල මෙහෙමයි තියෙන්නේ. දැන් රූප අපි ඉගෙන ගන්නකොට රූප අපි ඉගෙන ගන්නකොට වෙන වෙනම තමයි ඉස්සරලාම ඉගෙන ගන්න. වෙන වෙනම. පඨවි රූපය වෙනම ඉගෙන ගන්නවා. තේජෝ එක වෙනම. වායෝ මේ තේජෝ වායෝ ඒ විදිහට එක එක එක එක එක එක වෙන වෙන වෙන වෙන වෙන වෙන ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉගෙන ගත්තට අර ඒ රූප අපි ඒ රූප වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ අපි වෙන වෙනම රූප ඉගෙන ගත්ත විදිහට නෙවෙයි. ඒ රූපවල පවතින එක්තරා ස්වභාවික ධර්මයක් තිබෙනවා. ලෝකයේ ඒ කියන්නේ ලෝක ස්වභාවේ රූප ස්වභාවේ යන එක්තරා න්‍යායකට එක්තරා රටාවකට තමයි ඕක පිහිටන්නේ. ඕක ඇති වෙන්නේ. ඒක නිසා රූප කියන දේවල් තනියෙන්ම ඉන්නේ හැම වෙලාවෙම රූප ඉන්නේ තව සගයු ටිකක් එක්කාසු කරගෙන. ඔය රූප සමූහය ඔක්කොම මේ 28ක් ඉන්නවා. ඒ සගයු ටික එකතු කරගෙන තමයි ඉන්නේ. ඔක්කොම 28ට නෑ. සමහරලාට රූප 8ක ගොන්නක් සමූහයක් ඒක නිසා ඔකට කියනවා කලාපය කියලා. සමහරට රූප 8ක ගොන්නක් කාණ්ඩයක් කලාපයක් සමහරට 9ක එකක් සමහරට 10ක රූප කාණ්ඩයක් කලාපයක් සමහරට 11ක එකක් සමහරට 12ක එකක් සමහරට 13ක එකක් වැඩිම 13යි අඩුම 8යි ඉතින් ඔය කියන්නා වූ 8 9 10 11 12 13 ඔය අඩු ඇටි වශයෙන් ওই විදිහටයි දැන් රූපයක් හටගන්නකොට ඒ අපි මේ කර්මයෙන් හටගන්නවා කියලා කිව්වන් පස්සේ ඔය රූප මණ්ඩියක් පහළ වෙන්නේ. රූප සෙට් එකක් පහළ වෙන එකට රූප කලාපයක් පහළ වෙන්නේ. ඒ කලාපය ඇතුලේ තිබෙන්නා වූ එක රූපයක් තමයි ඔය ඕජා රූපය කියලා කියන්නේ. සපෝටිව් කන්ඩිෂන් එක. ඒක එකක්. ඕජා රූපය. ඒ කියනවනම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අපි හිතමු කර්මයෙන් හැදුනයි කියලා කර්මයෙන් ඒක නෙමෙයි හැදෙන්නේ නමුත් අපි හිතමු ප්‍රසාද රූපය ජීවිතේන්ද්‍රය හැදුනයි කියලා එතකොට ප්‍රසාද රූපේ දැන් චක්කු ප්‍රසාද චක්කු දශකයක් තියෙනවනේ ඒ චක්කු දශකයේ එක රූපයක් තමයි ඕජා රූපය කියලා කියන්නේ ඒ ඕජා රූපය මේ අර අනිත් නම දෙනා වගේම ඒ නම දෙනාට අන්තර්ගත වෙලා කර්මයේ හින්දා හටගෙන තියෙනවා. චිතිමුත් එහෙමයි. ඒක නිසා සුද්දාෂ්ටක අස්සේ මේක තියෙන අනුරූපයක් හැටියට තමයි තියෙන්නේ. ඒක ඒ විදිහට තමයි මේක තේරුම් ගන්න. දැන් අපි හිතමු මෙහෙම ළමයෙක් උපදිනවා. ළමයෙක් උපදිනවා කියලා කිව්වන් පස්සේ අපි වෙනම කියන්නේ නැහනේ ළමයාගේ අතේ පුදුනා ළමයාගේ කකුලේ පුදුනා ළමයාගේ බෙල්ලේ ඉපදුනා, ළමයාගේ කනේ ඉපදුනා කියලා කියන්නේ ඒක ඔක්කොම සාමූහිකට ওই සෙට් එකටම තමයි කියන්නේ ළමයා ඉපදුනායි කියලා. ඒ වගේ මේ ඔය කර්මයෙන් විග්‍රහ කරනකොට පොත්පත්වල ලියනකොට කර්මයෙන් උපදින්නා වූ රූප කියලා වෙන්වෙන් වල සඳහන් කරනකොට කියනකොට මෙන්න මේකත් කර්මයෙන් මේකත් කර්මයෙන් හැබැයි උපදින එක රූප වෙන වෙන එහෙම කියලා දුන්නට උපදින ක්‍රමයේ හැටියට ගත්තාන් පස්සේ උපදින විදිහ හැටියට ගත්තාන් පස්සේ මේ වෙනස් ඒක නිසා ඔය අනිත් ඒවත් එක තමයි ওই රූපේ උපදින්නේ තෙරුවන් සරණයි ගොඩක් පැහැදිලි වුණා තෙරුවන් සරණයි අවසරයි හොඳයි තෙරුවන් සරණයි හොඳයි එහෙනම් අපි මේ වෙලාවේ කාල වේලාවත් එහෙනම් ගෙවිගෙන යන නිසා අපි අවසන් කරමු නේද මහත්තයා. දැයි හැම දිනාටම තෙරුවන් සරණයි. මේ පින්වත් හැම දිනාම බොහොම හොඳින් ඉතින් මේ ධර්මයට යොමු වෙලා මේ එක එක රටවල් විවිධ කාල පරාසයන්හි සම්මත වශයෙන් පාවිච්චයට අරගෙන මේ තමන්ගේ හිත ධර්මයෙන් දියුණු කරගන්නට වඩා ගන්නට ආලෝකමත් කරගන්නට දරන උත්සාහයක්. ඉතින් තව තවත් මේ ධර්මයේ තුල හැසිරෙන්න යොමු කරන්නට හිත නිරෝගී භාවයේ දීර්ඝාස ලැබේවා. ඒ වගේම සෑම දිනාගේම సంతාන තුල මේ සඳහා සද්ධාව තව තව වැඩේවා. වීරිය සති සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සෑම දිනාටම හොඳින් මේ වගේ ගැඹීර ධර්ම අසමින් සාකච්ඡා කරමින් අවශ්‍ය පාරමී ධර්ම ශක්තිය දියුණු කරගෙන කෙලවර නිවෙනින් සැනසීම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා වගේම පින්වත් දලුවත් මහත්මයාටත් ඒ වගේ මේ පවුලේ මහත්මීන් ඇතුළු සෑම දින දිනාටමත් මේ රැස්ව සිටින්නා වූ එකතු වෙලා මේ සිත යොදාගෙන කන යොදාගෙන සිටින සෑම දිනාටමත් සැනසෙල්ලක් වේවා. ඒ වගේම සෑම දිනාටම පරම ශාන්ත වූ පිවිතුරු වූ නික්ලේශී වූ සදාකාලික සැපැත්තා වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා නිවන් පිණිස මේ පින් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන පින් දෙනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු కులవంతం కులవంతం పుణ్యక్షేత్రం అనుత్తరం దుర్లభేణ మయాలద్దం స్వాగతం ప్రతిపాది సత్తాశీలతయావాసం ప్రణమామి సాక్షి తిరువన్ సార్ దినాటం